ධර්ම දේශනාව පවත්වනු ලබන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 තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ මාන මුදබ්බති අසේසං අලසේතුම් සුදුම්බලං සෝ භික්ඛු ජහාති යෝර පාරං ජින්නෝ ජින්නමිව තච්ඡං පුරාණං තීති කෞරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා කුජි සම්පන්න පින්වත්නි අපිට අදත් වටිනා කාලයක් ලැබිලා තියෙනවා මේ තුන්වෙනි දවසේ අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා ඉතින් මෙතෙන් වැඩි කෙනෙක් ගන්න පරිදි අපි මේ ධර්ම දේශනාව පවත්න්නේ කිනකට සම්බන්ධ වෙන ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉතින් මේ ධර්ම දේශනා මාලාවතම පොදු මාතෘකාව අපිට යෝජනා වෙලා තිබුණේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායට අයිති උරග සූත්‍රය කුද්දකනිකාය අතරම සූත්‍ර නිපාතේ පළවෙනිම සූත්‍රය උරග වර්ගයේ උරග සූත්‍රය අපි පළවෙනි දවසේ පළවෙනි කාතාව ඉදිරිපත් කරගෙන ප්‍රධාන වශයෙන් ද්වේෂය ක්‍රෝධය කියන අකුසල මූලය ගැන කතා කරන්න අවස්ථාවක් ලබා ගත්තා. දෙවෙනි දවසේ ඊයේ දෙවෙනි ගාතාව මුල් කරගෙන ලෝභය ආශාව සම්බන්ධ කරගත්තා. අතන තුන්වෙනි ගාතාවත් ඊයේ මාතෘකාවට සම්බන්ධ නිසා ඒකත් ලෝභයටමයි සම්බන්ධ වෙන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා හතරවෙනි ගාතාව ඒක මානය මුල් කරගත්ත බවයි දේශනා ආරම්භයේදී මතක් කරන්න තියෙන්නේ. ඉතියේ වැඩි කතාවක් ඉදු ගමන එකපාරටම මේ මාන්නෙන් පටන් ගන්න හේතුව සර බොහෝ විට දැක දැන ගන්න පුළුවන් වෙන්නේ ඒකට අදාළ වෙච්ච නිදාන කතාවත් එක්ක සම්බන්ධ කෙරුවොත් තමයි. මේ සූත්‍රය එක මාළෙට ඇමිනිච්ච මල්වලක් වගේ තිබුණාට එක එක ගාතාවට වෙන වෙනම නිදාන කතා තියෙනවා එක එක ගාතාව වෙන වෙන මාතෘකාවක් ගිනහර පාන. නමුත් ඒකේ අර එකම සූත්‍රයකට ඇමිනෙන්න හේතුව තමයි ඒ සෑම දෙයක්ම ගාතාවල් වශයෙන් තමයි මේ කියන්නේ ඒ ගාතාව අවසාන පද දෙක සෝබික්කු ජහාති වරපාරං උරගෝ ජින්නමිය තචම් පුරාණං කියන නිදර්ශනය සෑම ගාතාවකම තියෙන නිසා මේව එක රැලකට ඇමිනලා තියෙනවා. මේ හතරවෙනි ගාථාව මාන්නේ මුල් කරගත්ත දේ සර්වචන් වහන්සේගේ ශ්‍රීමුකේට නැගුණේ ඒ සර්වචන්ස වැඩ ඉන්න කාලේ එක්තරා මහණෙක් ඒ කියන්නේ බණ භාවනා කරන කෙනෙක් ගඟක් අයිනේ භාවනා කරගෙන ඉන්නකොට ඒ ගඟෙන් Taman ඉන්න අරණ්‍ය එහා ගොඩක් සම්බන්ධ කරන උන බටවලින් සකස් කරන ලද ඒ දණ්ඩක් තිබිලා තියෙනවා. එක දවසක් හදිසියෙන් වගේ ගංගියත්තාවට තදබල වර්ෂාවක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ බලාගෙන ඉඳීම අර උණ වලින් හදන ලබේ දුර්වල වූ ඒ දණ්ඩ කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා මේ වතුර වදිනකොට ලී කොටේටත් වැඩිය අර ඒ දණ්ඩය ඇතුලේ ඉස්කතිය නිසා වතුරට ඉල්පෙනවා. ඒතකොට ඒක දෙපැත්තෙන් අයිකල තියෙනවා ඉන් ගැලවුණාට පස්සේ මහ වතුරකට බොහෝම ලේසියෙන් ගලාගෙන ගලවගෙන යන්න පුළුවන්. ඉතින් මේක මේ ස්වාමීන් වහන්සේට විවිධ පැති වලින් ඒ ධර්මය අවලෝකනය කරන කල්පනා කරන්න හේතුවක් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේගේ පිනටත් අපේ පිනටත් මේ සංසිද්ධිය මේ නල සේතම්ව කියන විදිහට උන්නබට ඒ දණ්ඩා මහවස්තුකට ගලාගසාගෙන යන දිහා බලලා කියනෝ මනසකාරය පවත්වන මේ ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේගේ මේ මහා කරුණාවට ලක් වෙලා උන්වහන්සේ මතක් කරනවා මහාන උන්නෝය වගේ තමයි යම් කෙනෙක් තමන්ගේ මාන්නේ එහෙම නැත්නම් ආඩම්බර ගතිය නලසේතුම් සුදු බලන් කියන විදිහට තාම දුර්වල වූ කුණකට වලින් හදන්නද හේදන්නක් වගේ මහා වතුරකට ගෙනියනවා නම් ඒ කියන්නේ ධර්මෝජාවට ලක් වෙලා ධර්මෝගෙහිට ලක් වෙලා තමන්ගේ මානිය සෝදා හරින්න පුළුවන් නම් ඒ මහානා සර්පෙක් තමන්ගේ ගිරාගිය හැව හරින්න අහලන්න ආසේ මේ දස සංයෝජන ධර්ම ඕරම් භාග්‍ය උද්ධ භාග්‍ය කියන සංයෝජන ධර්ම දුරු කරනවා කියන එක ඒ ශාස්ත්‍ර මතක් කරනකොට ඒ සර්වචනාංශයේ මේ උලුප්පාදක්කම නිසා ඒ නැත්තම් මුදුන්පත් කර ගැනීම නිසා ඒ ස්වාමීන් වහන්සේට <coughs> ධර්ම අවබෝධය ලබා ගැනීමට හේතු වුණා කියන එකයි පසුබිම් කතාව. ඉතින් මේ පසුබිම් කතාවට අනුව අපි උත්සාහ කරන්න හදන්නේ අපි මේ කරගෙන යන භාවනාව සතිය පිහිටීමේ වැඩපිළිවෙලේදී කොතෙක් දුරට ඒ තණ්හා මාන දිච්චි කියලා වශයෙන් සඳහන් කරලා තියෙන මේ මාන්නය එහෙම නැත්නම් මේ අනුන් සමග මනින කියන ගතිය කොච්චර දැනගෙන ඉන්න ඕනද කොච්චර අපිට භාවනා නොකරපු කාලයට වැඩි එක ඉස්මතු වෙලා එනවද ඒ වෙලාවේදී අපි මොන මොන ආකාරයෙන් සූදානම් වෙලා මොන මොන ආකාරයෙන් ඒක මගරවා ගන්න ඕනද කියන එකයි අද දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් මේ මාන්නේ ඒ බරපතලකම තේරුම් ගන්න ඕනේ මේ තණ්හා මාන දික්ටි කියලා මේ කියන ප්‍රපංච ධර්ම වලින් අපි දෘෂ්ටිය ගාක් වෙලාවට ඉස්සර කරගන්නවා මේ ආගමමන්නකොට අපි සම්මිය දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියන නමුත් මේ දහාගමටත් වඩා බුද්ධ ධර්මයේ යෙදී ගත කරන කෙනෙක් දස සංයෝජන ධර්ම කඩන කඩමින් ඉදිරියට යන වැඩ පිළිවෙල සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියලා කියනකොට සෝවාන් මාර්ගයේදීම කැඩෙන එකක් තමයි මේ දෘෂ්ටිය. දෘෂ්ටි බොහෝ දුර්වල එකක් කියන්නේ බලන්න. ඊගාවට තමයි තෘෂ්ණාව කැඩෙන්නේ අනාගාමි මාර්ගයෙන් මාන්නේ බොහෝම තතර මුල් බහගත් එකක් අරියත් මාර්ගයෙන් තමයි කැඩෙන්නේ. ඒ නිසා භාවනා කරන යතලේ මානි කියනවා කියන එක දඬුවම් කළ යුතු අපරාධයක් නෙවෙයි. ඒක තියෙන්න ඕනෑ කියලා යෝගාවචරය දැනගන්න එක විතරයි අරසාවට තියෙන්නේ. තණ්හාව අපි නැති කරන්න සෝවාන් මාර්ගයෙන් උත්සාහ කළාට ඒ උනත් මානෙ ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. අපි නාගාමී මාර්ගයෙන් සෝවාන් මාර්ගයේ දෘෂ්ටි දුරු කරලා අනාගාමී මාර්ගයෙන් තණ්හා දුරු කරලා තාම මානෙ ඉඩ තියෙනවා කියලා දැනගෙන හිටියොත් ඒකෙන් Taman tanuට වෙන්න තියෙන හානිය අඩුයි. ඒක නිසා හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති හොඳ සෞඛ්‍ය සම්පන්න කයක් ඇති කෙනෙකුට නිතර මතක් කරන්න වෙනවා ඒ මාන්න කියන එක භවනා නොකර නිසා ඇතිවෙච්ච වැරද්දක්වත් එහෙම නැත්නම් ආර්ය උත්මංගාව නොතිබිය යුතු බරපතල කුසලයක්වත් නෙවෙයි ආර්ය උත්මන් වහන්සේලා ළඟක් තියෙන ඒක සංසාරේ ඉන්න සෑම මිනිසෙකුටම උප්පත්තියම ලැබෙන දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ඒ කැපෙන ආයුධය පාවිච්චි කරාට අතපය කපා ගන්න නැතුව අනුන්ට හානි නොකර පාවිච්චි කිරීමට සර්වඥ වහන්සේ විතර උපදේශ පන්ති දීපු වෙනම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් නැති තරම්. ඒක නිදර්ශන කියන හැර පාන්න පුළුවන් අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාත් සිළුම මිනිසයන් කෙරෙහි මහා කරුණාවකින් කටයුතු කර බව පේනවා අයත්තන්ගේ කිවුම් ලියුම් දිහා බලනකොට නමුත් ඒ මාන්නය පිළිබඳව මේ ගැඹුර මේ මාන්නය කියන මේ අකුසල ධර්ම පිළිබඳ ගැඹුර නොදන්න නිසා සමහර ඇත්තන්ට ජීවිතය අතරමඟදී මරුම් කඩ හිතුණා දැනගෙන හිටියේ නෑ මෙවැනි ධර්මයක් දේශනා කරනකොට උනත් අනුන්ගේ මාන්නය ඇවිත් ඉඳී තියෙනවා ධර්මයේ භාවනා කරනකොට උනත් Tamange මාන්නේ අවිසිතිලි තියෙනවා. ඒ නිසා භාවනා කළ ඒ මාන්නේ පිළිබඳව වෙනමම අවබෝධයක් වෙනමම සතියක් වෙනම අවබෝධයක් තියෙනවා. එහෙනම් එහෙම නැතුව කියනවනම් අපේ සතිය අපි මේ භාවනා තුරු කරන අරගෙන සතිය කවදාකවත් මාන්නේ දුරු කරන්න උදව් කරන්නේ නැහැ. සතිය උදව් කරන්නේ මාන්නේ මාන්නේ වශයෙන් පෙන්ලා දෙන්න විතරයි. ඒ වගේම අපි අසුරු කරන කල්යාණ මිත්‍රයත් කවදාකවත් අපට අපි ළඟ තියෙන මාන්නේ අපට ඒකෙන් පෙන්ලා දෙනවා මිසක් කරා. විශේෂයෙන්ම ගිහිල්ලා අපි පැවරුමක් නොකළොත්, ඉල්ලීමක් නොකළොත් එයත් වෙන්නේ නැහැ අපේ මාන්නේ සුද්ධ කළ වෙන්නේ. නමුත් පෙන්නා දීමේ යුස්කමක් වශයෙන් පිළිසුදු ගන්නවා දීක යුතුයකම තමයි නියම පිළිමිදුව පෙන්වන එක. ඡායාව පෙන්නේ ඔය කල්යාණ මිත්‍රය අපි පිළිබිඹුව පෙන්නනවා. ඡායාව පෙන්නනවා හැබැයි හැඩවැඩ ගන්නන්න යන්නේ කන්නාඩිය දෙන්න හැකියාවක් නැහැ. නමුත් කන්නාඩිය උදව් කරගෙන අපි අද වෙච්ච කෙස්වදවල් හදා හදා ගන්න පුළුවන්. ඒක අපිට පෙන්න දෙන නිසා මේ කල්යාණ මිත්‍රයන් පවරන්න ඕනේ. අපි මේ කටයුතු කරනකොට අපි අතින් එහෙම අවමාන අධිමාන කටයුතු වෙන්න පුළුවන්. අනේ ඒ නිසා අපිත් එක්ක සංනිවේදනය කඩා ගන්න එපා. අනුකම්පාව කරලා යුවා කෙලස් කටි බව දැනගෙන අනුකම්පාවෙන් අපේ වැරදි පෙන්න දෙන්නේ කියලා ඒ කල්යාණ මිත්‍රයේ පැවරුම තමයි අපේ තියෙන නිහතමානී ගතිය. ඔය සංජය වහන්සේලා වස් කාලේ මාස 3ක් ඒ එක තැනකට වෙලා වස් සමාදන් වෙනවා කියලා එකක් කරනවා. ඒ කරලා ඉවර වුණාට පස්සේ සංඝයා වහන්සේලා විශේෂම පින්කමක් විදියට බරපතල පින්කමක් විදියට පවාරණය කරනවා. පස්පවාරණය. පස්පවාරණ දවසේ මොකන්ද කරන්නේ? වැඩිමහල් සංඝයා ඉදිරිපත් කරන මහා සංඝයේ ඉදිරිපත් ගිහිල්ලා කියනවා මගේ මේ වස්මාරය ඇතුළත අපි තුන් හතර අපි කට්ටියකට හිටියා. අනේ ඔබ වහන්සේලා මගේ වැරද්දක් දැක්කා නම් මගේ වැරද්දක් ඇහුවා නම් මගේ වැරද්දක් ගැන සැක හිතුණා නම් කරුණාකර මට කියන විදිහට මම පවරනවා. මමත් ඒක දැක්කොත් මම පිළියම් කරන්නම් කියලා අර සංඝයාට පවරනවා. මුළු ලෝකෙම නෑ එහෙම චාරිත්‍රය. ගියෝ කියන්නේ බුදුමාකාර මාන්නක් කරගාතියක්. කරද්ද පින්නත් ආය. සංඝයාට තෝකෝමයි මොකද සංඝයා කියන්නේ මිනිස්සු. ඔය සංඝයාට වෘදු කළ තියෙන බුදුහාමුදුරුවෝ ප්‍රධානම දීක්ෂණාන්ට පැත්තට සාමීගත උත්කෘෂ්ඨ පැවරුම දවසට ගිහිල්ලා කුක්කුටිකෙන් ඉඳගෙන දික්කේනවා සුතේනවා පරිසංකායවා වදත්තුමන් ආයසන්තෝ පස්සන්තෝ පටිපරිස්සාමි කියලා අනුකම්පා කරලා ඉඳලා ඉන්නවා මගේ වැරද්ද දැක්කොත් අහුවොත් සැකහිතුවොත් මට කියන්න මම ඒතු ගත්තොත් ඒක එහෙමයි කියලා මම පිළියම් කරගන්නවා කියලා. ඉතින් මේක තමයි මේ සබ්‍රහ්මචාරී කියන්නේ. අපි එකට බ්‍රහ්මචාරී හැසිරෙන පිළිසයි. ඇත්තට බුදුහාමුදුරුවෝත් අපේ සත්‍වක්මචාරින් වහන්සේනවා. උන්වහන්සේ අපට සලකන්නේ සත්‍වක්මචාරින් වහන්සේලා විදියට. එනිසා අපිට කිසිම හැකියාවක් ඕන කරන්නේ නැහැ. අපි අපි අතර වෙනස්කම් ભેද නෙවෙයි ගන්න තියෙන්නේ. අපි එකිනෙක කාට දර්පණයක් වෙන්න ඕනේ. අපි අනින් තුලින් අපේ ප්‍රතිබිම්බය පිළිඹු අරගෙන අපේ මේ ගමනේ අනවශ්‍ය සංකරදා අනවශ්‍ය දේශුඥා ගන්න නැතුව අනාකූල විදිහට යන්නේ මේ මාන පිළිබඳව අවබෝධය වැඩගත් වෙනවා. නමුත් ඒකේ අර පළවෙනි දේශනාවදී මම මතක් කරා තණ්හාව බොහොම ඍචු අපට පාර දෙන දෙයක් මූණට මූණ දාලා පාර දෙනවා සංසාර ගමනේදී. ද්වේෂය ඍචු කරනවා වක්‍රවත් කරනවා. වංචනිකවත් පිටව පාර දෙනවා ඍජුවත් පාර දෙනවා. ද්වේෂය කියන භයානක පැත්ත තමයි වංචනික පැත්ත. ඒ වංචනික ද්වේෂය පේන්නේ රාගයේ වශයෙන්. ඒක නොකිය හොඳ නැති මම කියන්නේ. ඔය කරුණාව කියන මෛත්‍රී භාවනා ක්‍රමයේ පිළිබඳ මෙත්ත කරුණා කියනකොට කරුණාවට ළඟ තියෙන සතුට තමයි අනුකම්පාවක් නැතිකම කපුණු වෙන්නේ නැති කතිය. දුර තියෙන හතුර තමයි ද්වේෂය. කරුණාව ද්වේෂ මුඛයෙන් වංචා කරන වෙලාවල් තියෙනවා අපිට. කරුණාවෙන් කරනවා කියලා අපි කරන්නේ නමුත් ඒක දිහා ද්වේෂ සහගතව වැඩි යන්නේ. හරිම අමාරු කොතනද කරුණාව ද්වේෂයට හැරෙන්නේ කියලා දැනගන්න. ඒරුංගා ඥානය අවශ්‍යයි. ඒ නිසා ඒක වංචනික ධර්ම සංකීර්ණ ධර්ම කියලා කියන නිසා තමන්ගේ බුද්ධියෙන් තක්ක ඥානය අල්ලන්නම බෑ. ඒකට අනිවාර්යයෙන්ම කෙනෙකු ඔපිනියන් එක අවශ්‍යයි. එයා පිළිපදේ බලලා දෙන ආකල්පය අවශ්‍යයි. නැත්නම් අපි අපි කෙරෙහිම වෙන කෙනෙක් බලන්නා වගේ සතියෙන් බැලීම අවශ්‍යයි. කොතෙන්ද කරුණාව ද්වේෂයට හැරෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මේ උපදේශයක් කියනවා කපන්න බැරියත් ඉඹිනවයි කියලා. මුත් ගොලාට අපි වෙලාවට ඉඹින්න බැරියත් කපන වෙලාවල් තියෙනවා. අනේ ඉතින්දි තමයි කරුණාව ද්වේෂයට හැරෙන්නේ. ඒකට අපි নানা ආකාර හේතු කාරණා දක්වාට මේක හුඟක් අපේ ඇති වෙනවා. ඒක ලඟ බලන්න කියලාට තේරෙනවා. දැන් වැඩි දෙනෙක් අපරට ගිහිල්ලා තියෙන්නේ මොනට වැඩි ආදර නිසා තමයි ගැටුම තියෙන්නේ. කොටින්ම කියනවා නම් මේ මුළු ලෝකේ සියලුම දුක් කියලා තියෙන්නේ අපි ආශා කරන අය තුලින්. තණ්හාය ජයති ශෝකෝ අපි ආශා කරන වස්තු සහ අපි ආශා කරන පුද්ගලයන් තමයි 100ක් දුක ලබලා දෙන්නේ. ඉතින් අපි ඒගොල්ලෝ තමයි ආලිංගන කරගෙන සිටුවැන්න කරන ජීවත් වෙන ඒගොල්ලෝ අපේ දුකට පිටිට වෙයි කියලා. නමුත් බුදුජානනාංශයේ සුද්ධව දේශනා කරපේ ඔයත් දන්නවා තණ්හාය ජාති සෝකෝ. මෙතෙන්දි තමයි මේ කරුණාව ද්වේෂ බවට හැරෙන්න තැන. ඒ නිසා ද්වේෂයිසිකේ පංචිකාය. මාන්නයේ ධ්‍යානයක හුඟා පංචිකාය. කොටිම කියනවා නම් උගදෙනෙක් කියනවා ලෝකෙ දිනු වෙන්න මොටිවේෂන් එකක් ඕන කියලා. එළවමක් අවශ්‍යයි කියලා එළවම ගන්නෙම මාන්නේ. ඒකේ සාමාන්‍ය ඇතුවත් බැරි නැතුවත් බැරි යකෙක්. භාවනා කරන්න ගියාම ඒක හොඳට ඉස්මතු වෙනවා. ඉස්මතු කරගන්න ඕන. ඉස්මතු කරගන්නයි අවචනාංශ අපට මේ බණ කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ මාන්නේ කියන මේ ගතිය අපි මේ අහල වට්ටමට ලස්සනට හොඳයි කියලා උපවට්ටම් දාගෙන කරාට මේකේ යට තියෙන දැලිපිය මේක අපි කැපෙන හැටි දක්වන්න මේ උරග සූත්‍රයේ සාධක සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි කොටසේ උපරිමණ්ණාසිකයේ තියෙන සත්පුරුෂ සූත්‍රය ආදර්ශ මේ සාධක සූත්‍රයක් වශයෙන් ගෙනහැරපා. මේ සත්පුරුෂ සූත්‍රයේ බුදුචාන් වහන්සේගේ උමනාවෙන් සංඝයාට කතා කරලා කියපු දෙයක් අර වගේ සංඝයා වහන්සේ මතක් උනෝලෙන් හදපු ඒලන්න කඩන යනවා දැකලා ඒ සංඝයාට අනුකම්පා පිළිබඳ සෝචන්ස කියපිරක් නෙවෙයි සර්වචන් වහන්සේම හිතලා සංඝයාට මතක් කරලා කියනවා මහණිමම උඹලට සත්පුරුෂ ධර්මයේ සහ අසත්පුරුෂ ධර්මයේ දේශනා කරන්නයි හදන්නේ සාමනාවකට අසව මිනී කරවු කියනවා ඒකෙන් ਸਰවචනාංශයේ මහා කරුණාවෙන් ඉදිරිපත් කරන දෙයක්. අන්න ඒකෙදී ਸਰවචනාංශයේ එදිනදා ජීවිතයේදී අපිට හම්බ වෙන බොහෝ කරුණු ඉදිරිපත් කරගෙන මේ මාන්නය මැනීම තුන් ආකාරයකට වෙන මැනීම අපි උච්චමාන කියලා එකක් තියෙනවා උසස් කට්ටිය හා සමප්‍රහිතණය කරනවා. සදිසමාන කියලා එකක් තියෙනවා සම මේ උච්චමාන කියලා හිතනවා යම් කිසි කෙනෙකුට මම උසස් කියලා හිතේ. මුද්දම කෙනෙක් කරන කියලා මම එයාට වඩා උසස් කියලා. සදිසමාන කියලා කියන්නේ හොඳ වැඩගත් කෙනෙක් කරන කියලා මමත් ඒ පළවලේ තමයි අපි අත් එක්කම එක සිගරට් එක විතර කඩන් බීලා තියෙනවා. එක මේසේ කාලා තියෙනවා කියලා සදිසමානෙත් ගන්න. ඊට පස්සේ නෝ අවමානය කියලා එකක් ඒක අපි පෙරදිච්චා වැරදිච්චාම කරන එක. මම විතර කාලා ගන්නෙත් මේ මුළු ලෝකෙම නෑ කියලා Tamanට සාප කරගන්න එක. මේ තුනම මානියෙම පැතිකර තුනක්. මේකේ විශේෂයෙන්ම මේ සර්වචනන්සේ මේ සප්පුර්ථ සූත්‍රයේදී සදිශමාන සහ අධිමාන කියන දෙක ට ප්‍රශ්න ඇතුළේ ඉස්සලා උත්තර ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වෙන විදිහට කියනවා නම් ඥානවත්ව තර්කානුකූලව මාතෘකාව අරගෙන සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරන උන්වහන්සේ ජවනික කීපයක් ගැන හදපානවා ඉස්ලාම මහන්සිය සඳහන් කරන්නේ මේක මේ අතගාලා ටොක්කක් අනින්නේ මහත් සංඝයා වහන්සේලාට පැවිද්දා ඒකදී කියනවා යම් කිසි කෙනෙක් ඊටාම උසස් කුලයකින් පැවිදි පැවිදිලා බලනකොට ඒ තමන්ගේ ගුරුවරයාගේ අනිකුත් කුලය අතර තමන් වගේම උසස් කුලින් කුලවලින් ආපුවා නෙවෙයි අනික් ඇත්තෝ ඒක නිසා මෙයා නිතරම හිතනවා අපි නම් ඇවිල්ලා වල කන්න බොන්න නැතුව කයිල පැවිදිච්ච කට්ටිය නෙවෙයි අපිට යමක් කමක් තිබු උසස්කලෙන් පැවිදිලා තියෙන අනික් මිනිස්සු නෙවෙයි කියලා හැම වෙලාවෙදීම අර එකම සංගපිරිසේ තමා උසස් කරලා අනුන් පහත් කළ සලකන මානසිකත්වය ඒ උච්ච කුල පබ්බචිත් පුද්ගලයන් තුළ තියෙනවා. නමුත් සර්වඥාසේ මතක් කරනවා එහෙම කෙනෙකුට හෝ ඒක ගැන ධර්මානුකූලව කල්පනා කරන කෙනෙකුට මේ ශාසනයේ අපි පැවිද්දෙන් බලාපොරොත්තු වෙනා වූ ලෝභ දෝෂ මොහ දුරු කිරීම උසස් කුල වීමෙන් ඉබේ සිදු වෙන්නේ නැහැ. උච්ච කුල පබ්බජිකයන්ට උසස් කුලේ වීමෙන් රාගය දුරු වීමක් වෙන්නේ නැහැ. ද්වේෂය දුරු වීමක් වෙන්නේ නැහැ. මොහය දුරු වීමක් වෙන්නේ නැහැ. නමුත් පහත් කුලයකට පැවිදි වුණොත් උනත් ඒකේන ධම්මා ධම්මචාරීන. අය වගේම අනුධම්මචාරීන. ඒ පුද්ගලයාගේ ධර්මානුධම්මචාරීකම නිසා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අනිත් අයත් එක්ක හොඳට සමතු වෙන්න නිසා ධර්මානුධර්ම ප්‍රති ධර්මයට අනුව කටයුතු කරන නිසා ලෝභ දෝෂ මොහ දුරු කරගන්න. ඒ නිසා උසස් කුලයේ පැවිදි වීම පැවිදි වුණාට පස්සේ උඩින් තියාගන්න වටින දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක්ගේ උසස් කුලයෙන් පැවිදි වුණා කියලා මම උසස් අනික් අය පහත් හිතනවනම් සර්වඥන්සේ කට හොදලා කියන අසත්පුරුෂයි. ඒ බුදුහාට අසත්පුරුසයි කියලා කියන ඇත්තම කුසස්කුලේ පැවිදිින් පෙරපින් කරුණසයි කියලායි කර්මේශා කර්මනෝ ගන්නන්නේ. නමුත් ඒක වැරදියට පාවිච්චි කරොත් පිටන් අතර කුසස්කුල වාසී මම අනිකය පහත් කුල කියලා අසත්පුරුස කියලා වශයෙන් පහත් කුලේ වේවා උසස් කුලේ වේවා යම් කෙනෙක් කල්පනා කරනවා නම් රාග දෝෂ මොහොගේමයි ප්‍රධාන දේ ඒක සඳහා අවශ්‍ය වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සාමීච ප්‍රතිපත්තිය අන්ධම්මචාරී කියලා. ඒ බුද්ධිල බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අනුව ධර්මානුකූලව හැසිරෙනවා. සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ පවතින නීතියට කරපො. ඒක තමයි මේ අවිරුද්ධ ප්‍රතිපත්තිය කියන්නේ. අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ. අරණ ප්‍රතිපත්තිය කියන්නේ. අපි කියනවා නම් මේ ලෝකේ පවතින සදාචාරය. ඒකට වරු කරනවා. ඒ මාන්නකාරකම් කරන්නේ. අනුධම්මචාරී ඊට පස්සේ ඒ ධර්මානුකම් ප්‍රතිපදාව කටයුතු කරනවා. අන්න එහෙම වැඩ කරන කෙනාටම ක්‍රමක්‍රමයෙන් ඒ ලෝභ දෝෂ මොහ දුරු වෙන්න පුළුවන් ඒක කියලා දන්නවා. මට වැඩගත් වෙන්නේ ප්‍රතිපදාවයි. ප්‍රතිපදාවෙන් තමයි කෙලකපන් පුරන්නේ. එහෙම නැතු උපත්යෙන් නාවු සස්කුලේ නෙයි කියන ඒ උසස් කුල යනවා සැලකීම අසත්පුරුසයි අනු පහත් කළ තමන් කල්පන එක උසස් කරන එක ධර්මාන ප්‍රතිපත්ති වෙලා ධර්මචාරීව ප්‍රතිපදාවම කරගෙන ගියොත් ඒ පුද්ගලට කවදාකවත් අනු පහත් කිරීමක් හෝ තමන් උසස් කිරීමක් කරන්නේ නැතුව ඒ උච්ච කුල භාවයේ බාධා නොකරගෙන යන්න පුළුවන් නම් ඒ සඳහා ප්‍රතිපත්ති කරනවා නම් එහෙම කෙනාට කියනවා සත්පුරුෂය කියලා ඊකාට දරුවචනසන කරන මහා ශාල කුලෝලි. බොහොම තල්ලි තියෙන පෞලකින් පැවිදිච්චැත්තෝ ඉතින් ගියත් හිතන්න බා මේ බණ ආම්දුන්ගේ විතරයි කියන්නේ මේ අපිට ඒක නිසා ප්‍රශ්න නැහැ කියලා. මම ඉදත් මතක් කරා ඒක තමන්ගේ පැත්තට හරවගෙන පාවිච්චි කරන්න පුළුවන්. මහා සාල කුලයෙන් පැවිදුණායි කියලා ඒකටත් පුළුවන් වුණා මම ඇවිල්ලිවලා කණ්ඩ බොන්න තුබල් දිච්චත් නෙවෙයි තමක් කමක් තිබුණ නැති මගේ බිනිස්කමේ තමයි නියම බිනිස්කමනේ ඕන නැතිකමට පැවිදිච්චත් හොඳ නැහැ කියලා අර විදියට මත්තානු කන්සන පරවම්බන කරනවා නම් තමයි මුසස් කළ හලකනවා මේ පහක් කළ සලකනවා නම් උදේසන්සේ අසත්පුරුෂය කියලා කියනවා අසත්පුරුෂ විතරක් නෙවෙයි ඒ නිසා යක්කට රාග දෝෂ මොහ දුරු කිරීම බලාපොරොත්තු වෙන්න බැරි බව රාග දෝෂ මොහ දුරු කිරීම සඳහා අවශ්‍ය වෙන ධර්මානුගම ප්‍රතිපත්තියයි සාමීච ප්‍රතිපන්න භාවයයි අනුධම්මචාරීව සක්‍රක්මචාරීන් වාචරන්ත සත්පුරුෂයන් අසුකරණකයි එහෙම කළොත් ඒ පුද්ගලයාට මේ අනුමුසස් පහත් කර සැලකීම සහ තමනුසස් කිරීම කියන මාන්නේ මේ භාවනා ජීවිතයට බාධා වෙන්නේ නැහැ. කරගෙන යන්න පුළුවන් ඒක සත්පුරුෂ ධර්මය. ඊගාවට ඒ මහාශාල මහාශාල කුල ඊගාට තමන්ගේ ඥාතීන් පොහසත් කියලා. තමන් මම ඇවිල්ලා කියන්නේ පොලිටිෂියන් කගේ ෆැමිලි එකකින් එහෙම නැත්නම් අසවල් තැනින් අපේ කත්ත අපේත් මෙහෙමයි අපි මේ මහල් මොහොතු වන්දරම් පවුලකින් ඇවිල්ලා තියෙන කිව්වට ඒක උනත් ඇවිල්ලාට පස්සේ අරගෙන ඉවරලා අනික් කට්ට පහත් කළා සලකනවනම් උසස් අනික් තමන් උසස් කළා සලකනවා අර තා එකම වචන ඒ හැම පරිච්ඡේදයකටම එකම වචන ටික පාවිච්චි කරලා දරුවචන් සෙස්ඳන් කරනවා මේ ඒ ඥානකින් උසස් වීම කෙලස් කැපීමට උදව් වෙන්නේ නැහැ ඒ හේතු කරගෙන මාන්නය ඇති කරගත්තොත් ඇත්තටම සත්පුරුෂ වෙනවා. නමුත් කෙලස් කැපෙන සඳහා උදව් වෙන්නේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියයි, සාමීච ප්‍රතිපත්තියයි, අනුධම්මචාරී ගතියයි. මම ප්‍රතිපදාවම පරිගත කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. අනු පහත් කිරීම තමයි උසස් කිරීම කරන්නේ නැත්නම් සත්පුරුෂය කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය සමාජ ධර්ම පැත්තේ සර්වඥාන්සේ පෙන්නලා දෙන දේ. තව සමහර ඇත්තෝ ඉන්නවා පැවිදි වුණාට පස්සේ Taman එක්ක පැවිදි වෙලා ඉන්න ආයත වැඩි තමන්ට වැඩිපුර චීවර පින්ඩ පාත දේනාසන් ලැබෙන ගතියක් එනවා. ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ලාභ සත්කාර වැඩි වෙන්න පටන් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් එහෙමට උනන්දුවක් උතු පැත්තකට වෙනවා නම් හෝ ඒ පුද්ගලයාට සිව්පසදායකෝ නෑ සිව්පස ලැබෙනවා අඳුන තමන් මාන කාර්යම කටි කරනවා මට විතරයි මේ සිවුරු පින්න වාගේ වේනාද ගිලම්පත ඔය ඔය ඇවිල්ලා බෙදන්නේ අනික් කට්ටියට නෑ. ඒ මගේ තමන්ගේ ගුණයක් අනික් කට්ටිය පාස් කරලා ගන්න. මේක අර විදිහටම මනින්දී කියලා ගොඩක් සඳහන් කරන මේ ලාභ සත්කාර වැඩි වුණාට ජීවර පින්ඩපාත දේනාතන වැඩි වුණාට කෙලස් කැපේ කියන සාධකයක් නැහැ. නමුත් වැඩෙන්නේ ඉඳ තියෙනවා Taman උසස් අනු පහත්වල සැලකේ නිසා පුළුවන් තරම් කල්පනා කරන්න කියනවා ලාභ සත්කාර වැඩි වීම ධර්මානුගම ප්‍රතිපත්තියට ලාභයක් කරගත්තොත් සාමීච ප්‍රතිපන්න ක්‍රමයට අනිත්‍ය කාදා බෙදා ගැනීමට ලාභයක් කරගත්තොත් ධර්ම අනුධම්මචාරීවට ලාභයක් කරගත්තොත් අන්න සත්පුරුෂයි ඊට පස්සේ මේ පුද්ගලයා හොඳට ත්‍රිපිටකේ ගන්න බහුසුත වෙනවා බහුසුත වුණාට පස්සේ කියනවා මට විතර යමක් කිව්වම මතක තියෙන්නේ මට විතරයි ධාර්ම ශක්තියක් තියෙන්නේ අනිකොල්ල නිකන් කලේ මුණින් නමල දීවි වතුරක් කරෝගේ කොච්චර බණ ජීවත් ඉගෙන ගන්නෙත් නෑ දන්නෙත් නෑ මට නම් හොඳට ධර්ම දැනුම කියනවා මම බෞද්ධයි ධර්මචාරී කියලා ධර්මධාරී කියලා ඒකෙමුත් මාන්නයක් ඇති කරගන්න. දැන් ඉස්සර කියපුවනම් අපිට පැවිද්ද සහ අපව පැවිදි කියන දෙකෙන් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ බෞද්ධයන්ට දෙන ප්‍රධාන චෝදනාවක් මේ. ලංකාවේ බෞද්ධ ගිහුණත් හරිම බෞෂ්ඨයි කියන එක අනිකුත් જાතින් අපට කියන්නේ. මේ සන්තෝෂෙන් නෙවෙයි කියන්නේ. ලංකාවේ බෞද්ධයන් අන්න ඇවිල්ලා කියනවා කියලා කියන්නේ. ඕන දෙයක් අහුවොත් බෞද්ධත්ව තමයි අන්තිමටම කියලා කරලා කියනවා. නමුත් භාවනා කරන්නේ. එහෙම නැත්නම් ඒක තමයි ප්‍රයෝජනෙට ගන්නෙ නෑ. ඒ නිසා බෞද්ධත්ව තමයි උස්ස උස්ස වෙන්න වෙන්නේ ඉන්නවා. ඒ නිසා බෞසුතකම ඇත්තටම සාමාන්‍යයෙන් මිනිස්සුගේ ජීවිතයේ තියෙන හොඳ චරිත ලක්ෂණයක් තමයි. මොකද ඒ බෞසුතකම පාවිච්චි කරලා මන උසස් අනිත්‍ය ධර්මය දන්නේ නැත්නම් වෙන අසු විරුතයන් ඇත්තේ නැහැ කියලා පහත් කළා හල කරනවා නම් මේක පවිත්‍රකට සම්බන්ධ කරලා කියන්නේ මම අර ටික මතක් කරේ කාට පොදුවේ සර්වතන්ත්‍ර සඳහන් කරන ඒ බුද්ධලට ඒ බෞසුතකම නිසාම තණ්හා මාන දික්ක ලෝභ දෝෂම කැපෙන්නේ නැහැ කොච්චර PhD ඩබල් ડોක්ටර් කෙනෙක් වුණත් PhD ගහගෙන මේ බෞද්ධ බුද්ධහම පිළිබඳව තණ්හාමාන දිටි කැපේ කියලා සාහිතිකය බුදුහමෝ දෙන්නේ හැබැයි අනුතරංග වීමක් කරනවා අනුන් පහත් කිරීම සහ තමන් උසස් කිරීම කියන මානනල වැඩෙන්නේ ඉඳී කියනවා. එනිසා මේ පුද්ගලයාට සිද්ධ වෙන්නේ මොකද්ද මේ බෞද්ධ කරපු ධර්ම තුල තියෙන ධම්මාන ධම්ම ප්‍රතිපත්ති භාවයේ සාමීච ප්‍රතිපන්න භාවයේ අනුධම්මචාරිය බලලා ඒ අනුව ඒකේ ප්‍රෝජනීය පිණිස සලකලා කොහොමද මේ ධර්මය දැනුම මම සීල ශික්ෂාට උදව් කරගන්නේ සමාධි ශික්ෂාට උදව් කරගන්නේ ප්‍රඥා ශික්ෂාට උදව් කරගන්නේ තමන් උසස් කර ගැනීමට පිහිට කර නොගන්නේ අනුපාක්‍රික පිහිට කර නොගන්නේ කියලා අත්තානුකංශන පරවම්බන නැතුව කටයුතු කෙරුවොත් ඒකේන බෞසුතුකෙනාගේ සත්පුසුගුණ වැඩේ. ඔබ බෞසුතුකම නැති සුවිරු නැති කෙනාට වැඩිය බෞද්ධ කෙනෙක් නිහතමානී වුණොත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති වුණොත් අනුධම්මචාරී වුණොත් අනුපාත් කළ හරකන්නට උසස් කරලා කලකන්න නැත්නම් සප්පෘෂ තත්ත්වයට නැත්නම් උච්චල බෞද්ධ උනත් ਸਰවඥාති අසප්පෘෂ බව දේශනා කළා කියනවා ඔය පොටිලහාමුදුරන්ගේ කතාව බොහෝ ප්‍රසිද්ධයි ඒ පොටිලහාමුදුරු පන්ති 18කට උගන්වන දැන් කාලේ වචනින් කියනවා ප්‍රොෆෙසර් කෙනෙක් ඒ කාලේ ඒ තරම්ම වැඩ. ඒකෙන් වාර තමන්ගේ උසස් වැඩගත් කෝලිය අඳගහගෙන වරින් වර එනවලු දරුවචාන්සේ වන්දනා කරා. ආපුහාම බුදුහාමුදුරුවෝ තුච්ච කොටිල. තුච්ච කොටිල වාඩිය. තුච්ච කොටිල නැගිටපන් බලයන් කීක කියන්නේ හිස් කොටිලයි කියලා වඩා. ඉතින් අර වැඩේට කූරු ළඟට ආවට පස්සේ මේ හාමුදුරුවන්ට කාඩ් එක දවුතු කරනවා. ඉතින් මේ ගාත තදවල චිත්ත පීඩාවක් ඇති වෙලා ඈත පළාතකට ගිහිල්ලා තියෙනවා. මේ බුදුහාමුදුරු දීපු මේ අසත්පුරුෂකම පෙන්ලා දීපු නිසා. ඊපස්සේ ඊටාම සංවේගීව අවුරුදු 32ක් භාවනා කරාලු බෞද්ධකම නිසා මට තුන් මාසෙක කරගන්න පුළුවන් කියලා වැඩියට බැස්සේ. ඈත බලාපොරොත්තු ගිහිල්ලා. ඒ වසත් ගියා, දෙක ගියා, තුන ගියා, හතර ගියා, 30 ගාණක් ගිහිල්ලා තියෙනවා. කිසිම ගුණ විශේෂයක් ලබන්න බැරි. දවසක් සක්මන් මළුවේ තියෙන ආසනේ ඉඳගෙන අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු පුදුමාකාර චිත්ත පීඩාවටපත් වෙලා මං හිතන්නේ මේ ධර්මය දැක්කා බුදුන් දැක්කා බාණ කෙරුවා ගෝලිය හැදුවා මොනම දෙයක්වත් මට නැහැ අඬනකොට ඒ ළඟ ගහක් ළඟ ඇහෙනවලු මම බද්ද හදකලේ තව කෙනෙක් අඬනවා ඊයේ වසරේ මතක් වෙලා බලනවා ඔබ කවුද කියලා කිව්වලු මම මේ ගහේ වෘක්ෂ දේවතාවයි කියලා මොකද අඬන්නේ කියලා කිව්වලු ඔබ වහන්සේ බහුසුත වෙලා අවුරුදු 30ක් භාවනා කරලා බැරි වෙච්ච එක නිවන් ලැබලා නිවන් ලබන්න අඬන්නේ නිවන් ලබන්න වෙන්නේ කියලා මාත් අඬන්නේ නිවන් ලබන්න කිව්වා. අඬලාවත් මේක පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒ ශාන්ත ඇස්සන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගාථාපදය දේශනා කරලා කියනවා කාඬලා කරන්න දෙයක් නැහැ. ධර්මනුදම් ප්‍රතිපත්තිය දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අත්තර මේ ශාන්ත රහත් වෙලා තියෙනවා. ඊට පස්සේ බහුසුතකම විශාල ලාභයක් කියලා කියනවා. නිසා බහුසුත ගතියට මෙතන දෙනාචින් සම්පන්නේ. ඊකාට එනවා බරපතල ප්‍රශ්නයක් විනය ධර්ම. සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලා අතර සමහර සංඝයා බොහෝම විනයදරයි අනෙක් සංඝයා විනයදර නැහැ. ඉතින් ඒකදී හැම වෙලාවෙදී මේ විනයදර සංඝයා අනෙක් සංඝයාට දොස් කියනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ සංඝයාගේ නීතියක් තියෙන රැසිකලියට ගියාම ඒ දවසට තිබුණේ ඒ වලවැසි කිලිය වතුරෙන් හොදන උදක සුද්ධිය තිබුණේ. ඉතින් ගියාම මේ වතුර ටික පාවිච්චි කරලා මුණින් නමලා ඉන්න ඕනේ භාගෙන. ඉතින් අර එක ස්වාමීන් වහන්සේ මම පැසියට කියලා එන ගමන් මේ ඉතුරුච්ච වතුර ටික උඩට හරවලා කියලා කියලා තියෙනවා. කියන්නේ වතුර භාජනේ වතුර ටිකක් තිබිලා. ඒකේම කරන්නේ මේකයි. ඒ වතුර තිබ්බොත් බැරි වෙලා හරියට නිතර පාවිච්චි කරන්න ප්‍රශ්නක් වෙන්නේ දවසක් ගිය ගමන් අඳුර වෙනවා. මధుර පිටර දැම්මම වාසේ සංඝයාට බෑ එක මధుරයක් හරි වැරුණොත් සංඝයාට බෑ ඒකට අත කියන්න. ඒ නිසා සංඝයා හරි අමාරුකටපත් වෙනවා. මధుර පිටර දැක්කට පස්සේ ගිහිනේ කන ගන්න ඇවිල්ලා ඒ වඳුරු පිටර ටික මధుරවන්න ගැලවෙන වතුර එකට අස් කරනවා මිස අර බාධනේ හදන්න බෑ. ඒ නිසා නිකම් ඉතින් යාර සංඝයාට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මధుර පිටර ඇති නොවීම පිළිබඳ බාධනේ මොන නම් බල කියන්නේ. නමුත් ඒක සංඝයාට තමක් මේක අමතක වීමකින් හෝ නොසලකීමකින් උඩට හරවතියි. ඒ විනීතර නමක් ගිහලා කියන ඔබ වහන්සේ කරපු වැඩේ වැරදි. දැන් මේකේ උඩට වතුයි. ආම්දෝ කියලා කියනවා මේක නිතර පාවිච්චි කරන එක නේ. ඕකේ ප්‍රශ්න නෑ නෑ නෑ මේක විනීත කියලා. දෙන්න පටන් ගන්න. පටන් ගත්තා මේ ආම්දෝ ඉන්න නේවාසිකාරාවේ ආම්දෝ සීර මේ ආම්දෝගේ දක්නට සහාය වෙන්න බැහැ. අර හම්සෝගේ මානසිකාගාරින් කක්කිය තේරෙනවා දැන් අන්තිමට බලනකොට බලු පොරයයි. අර පැත්තට බලනවා මේ මේ පැත්තට බලනවා දෙගොල්ලම ධර්මතරයි දෙගොල්ලම හම්සුරු පස්සේ සර්වඥාන්සි මතක් කරලා කිව්වා ඕක නතර කරන්නේ. ඉවරුනේ නැහැ. දෙවෙනි දවසේ මතක් කරා එතකොට එක සංඝයා නමක් වහන්සේ නමක් කියනවා සර්වඥාන්සට සර්වඥාන්සේ මේ ගැන කලබල වෙන්න එපා සංඝයා මේක විසඳගන්න කියලා. සර්වඥාන්සේ දන්නා තුන්වෙනි සැරේ කියලා හිව නැත්නම් හිස හක්කට කරපැල්ල මැරෙන හින්දා සර්වඥාන්සේ පාත්‍ර දිව යන්න පිටතල යනවා. එතෙන් තමයි මාතේ පාර්ලි වන්නට වඩි. උන් විනය අරගත්තට පස්සේ වින වදිනවා සමහර කොට විනයම. අපි විනය දරයි කියලා අනික් කටේ දිහා බලන්නේම පාත්‍ය. මේක ගිහියන්ට දාලා කිව්වට පස්සේ තමයි මේක ටිකක් මට ඕන කරලා හරි කියේ. මේ ගිහියන්ට සිල් රකින්න පටන් ගත්තට පස්සේ ඔන්න විදිහට අන්නෙන්න පටන් ගන්නවා. කිල් නොරගෙන ඇත්තෝ දකින්නේ අලුගෝසු විදියට. ඒ ඇත්තෝ වැද්දෝ විදියට නීචෝ විදියට දකින්නේ අපි නම් එහෙම නෑ අපි විශේෂයෙන් මේ ඊයේ පෙරේද සිල් ගත්ත කට්ටිය. කාලයක් කරපුවාට කියන්නේ නෑ. ඉතින් ආවට පස්සේ කවදාකවත් තමයි දරුවෙක්වත් වැරද්දක් කරනකොට ස්වාමියා සිල් රකින්න නම් අඹුවගේ වැරදි අඹුව සිල් රකින්න නම් ස්වාමියා වැරදි පෙන්නන්න බෑ. මේ දෙකල් බොහොම ජයට මඟුල කාගෙන හිටියා. සිල් ගත්තට පස්සේ සුදුම විදියට අනු කන්නාඩි වලින් බලන්න පටන් අරගත්තාට පස්සේ ඒක විනයක් වෙන්න පටන් ගන්නවා. අර පුද්ගලයා ඒකෙතර ඉන්න ඔක්කොගෙන් වැරදි දකින කිසිම දවසක සතුටු වෙන්න බැරි අකුතු වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා මේ විනය ධර්ම හෝ අරගෙන අත්ත්ුක්කංගන පරවම්බන කරනවා. මම විනය දරයි අනිත් කෙනා විනය නෑ. මම ශීලවන්තයි අනිත් කෙනා සිල්වන්ත නෑ කියලා සර්වඥාන්ත කියනවා මේ වටිනා නෛර්යානික සීසත්තක් මේ කියන සීල ශික්ෂාවක් අසත්පුරුෂයෙකුට පිළිදෙනවා. පුදුලයා සත්පුරුෂයි. අතුරු චින්තකට කියනවාට අපිට කියන්න වටින්නේ නැහැ. මොකද සර්වඥාන්ත කියන්නේ විනයදර වුණත් අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද හේතුව? ඒ පුද්ගලයා අනුන් පහත් කරන තමන් උසස් කරනවා. නමුත් විනයදර වුණාට පස්සේ ඒ පුද්ගලයා සත්පුරුෂව කල්පනා කරනවා. මම විනයදරයි විනයදර වුණ පමණින් නිවන් දකින්න බෑ කොටිම කියන සීල ශික්ෂාවෙන් පමණක් නිවන් ලැබෙන්නේ ඊට පස්සේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන්න ඕනේ ඔන්නේ කියන විදිහට විනයෙන් අනුමණයට ගිය ගමන් වෙන්නේ මොකද්ද හිත වික්ෂිප්ත වෙනවා සමාධි කැඩලා සත් සතිමන්ත භාවයේ හිත තියාගන්න බැහැ අනුන් ගැන අනුන්ගේ විනය ගැන වෙහෙස වෙන්න පටන් ගන්නවා වෙච්ච දවසේ ඉඳලා ස්පාසුව නැති. එතකොට සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඉතින් ඒක දැනගෙන මේ විනයදර වුණාට කෙනෙක් කැපී රාග දෝෂ මොහ තණ්හාමාන දිටි කැපීම් සිදුවේ කොහොමද ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට යන්න ඕනේ සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ අනුධම්මචාරී වෙන්න ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියන්නේ සීලය විශේෂයෙන්ම පරිපාලන සූත්‍රය සාකච්ඡා කරනකොට හරියට මතක කරලා බෙන්ද කියලා කියනවා සීලය හැම වෙලාවෙදීම සමාධිය පිණිස සීල පරිදෝවිතෝ සමාධි මහප්පලා හොත් මහානි සංසාර සමාධි පරිදෝවිතෝ පඤ්ඤා මහප්පලා හොනි මහානි සංසාර තමන්ගේ සීලය හැම වෙලාවෙම බලන්න ඕන අනුමහා දන්නවක්ක මාන්න ගන්නවත් නෙවෙයි මේ සීල නිසා ඇති වෙන විපිලිසක නැතිකම අවිප්පටිහාරි භාවය කියලා කියන්නේ පුළුවන් තරම් සමාධියට යොදවලා ගැටුම් නැති කරගන්න නැතුව ඒ සීලෙන් ඇති වෙච්ච විපිලිසර බව නැතිකම අන්නේ විහික නොවන ගතිය අන්දමන්ද නොවන ගතිය ලංකාවේ තවත් නැතින අංජබජල් වෙන්නේ නැති ගතිය හිත අංජබජල් වෙනවා අංගේ වලට වැඩ කරනවා එතන සමාජයට යොදවන්න බැරි නම් අසත්පුරුෂය කියලා මතක තියාගන්න ඉතින් ඒක හරීම පැහැදිලි සිල්වන්ත වෙන්න ඉස්සෙල්ලා සිල්වන්ත වුණාට පස්සේ ඇති වෙනස. ඒක නිසා මම හිතනවා පටාචාරාවට මෙච්චර ලේසි වුණේ මේ ධර්මයේ තේරුම් ගන්න නිර්වස්ත්‍රව හිතපු හිඳ වෙන්නේ කියලා. පැහැදිලිවම පේනවා නිර්වස්ත්‍රව හිතියත් වස්ත්‍රව හිතියත් සතියට වෙනසක් නැහැ. සතිමත් වෙන්න පුළුවන් නිර්වස්ත්‍රකම ගැන සතිමත් වෙන්න පුළුවන් වස්ත්‍රකම ගැන. නිසා අපි ධිකතුන් වස්ත්‍ර හිතලි එක පාට මේ වගේ සමාජික වස්ත්‍ර නිවස්ත්‍ර කෙරුවොත් අපිට සත්‍ය පිළිගන්න බෑ. අපි ටික විශාල අංජබදකමක් වෙනවා. ඒ වගේම තමයි අඟුලිමාලටත් දැක්ක දැක්ක දැන්න දැන්න ලේ පිට කප කප හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ අඟුලිමාල මම නතර මම නතර යන්නේ. හරියටම තේරුණා සත්තු මරපේක වෙනම දෙයක් ඒක ඒක බව තේරුම් ගන්න එතන සතුටුමත් වෙන්න සතුටුමනකින් බාධාවක් වෙන්නේ නැහැ. අපි මරනකොට මරන බව දැනගන්න පුළුවන් නොමරනකොට නොමරනකොට ගන්නවා ඊට පස්සේ ධර්මය කෙහෙල් ගහට මෝල් ගහින් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ උන්කම තේරෙනවා. එනිසා මේ සීලය නරකට ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ. සීලය සමාදත්තාය සීලම් බිකේ සමාදත්තාය සමාධි බිකේ පඤ්ඤත්තාය කියන විදිහට මේ සීලෙන් අනුමනින්දයි අනුන්ට විධාන කරන්නයි අයිතිවාසිකම් සඳහා සටන් කරන්නයි පටන් අරගත්තොත් ඒක අසත්පුරුෂ වෙනවා කියන එකයි මම මේ මතක් කරන්නේ. ඒ නිසා සීලය තියාගෙන මේ සීලය තිබුණු පළියට මගේ කෙලස් කැපෙන්නේ නැහැ. ඇත්තට පරිඋත්ථාන කෙලස් කැපෙනවා. ප්‍රීතිකම කෙලස් කැපෙනවා. නමුත් ඒක ඒ විදිහට පාවිච්චි කරොත් අනුනික ගැටුම සඳහා ගියොත් නෙවෙයි. ඒක තණ්හා මානෙ දුරු කරන සීලවන්තය අනිවාර්යයෙන්ම ඊගාට දෙන සමාධි ශික්ෂාවට යනවා. ඊළඟ ප්‍රඥා ශික්ෂාවට යන්න ඉනිමඟක එක පියවරක් විතරයි සීල කියලා කියන්නේ. නතර වෙන තැනක් නෙවෙයි. සීල කියන්නේ ගමන් කරන දෙයක්. ඒක සක්‍රීය දෙයක්. අන්න ඒ දේ දන්නේ නැතුව සීලේ ඉඳගෙන අනුමයිට පිටම ගියොත් අසත්පුරුෂ වෙන බව සීලය කියනවා මයිලගේ ඒක මම සීල සමාධි ප්‍රඥා ක්‍රමේ රාග දෝෂම දුරු කරන්ට ඕනේ කියලා ධම්මාර්ග ධර්ම ප්‍රතිපත්තව සාමීච ප්‍රතිපන්නව කවුරු හරි Taman දැක දැක දන දන Tamanගෙම කිට්ටුවන්තෙක් ශිල්පද කඩනවා කියලා හිතනවා. ඒකට කල්පනා කරන්න පුළුවන් අනේ සංසාරේ අපි කොච්චර මේ වැඩේ කරලා ඉන්නේ. මේ ආත්මේ අපි පිනක් නිසා කවුරු හරි කියපු නිසා අපිට සීලවන්ත වෙන්න හිකිනවා වුණා. ඒක නිසා මේකෙන් පේනවා ඒ දෘෂ්ටි ඇති කරගත්තේ නැත්නම් ඒ පුද්ගලට මොන જાතියෙන් කිව්වත් ඒ සීලය දුස්සීලේ සීලවන්ත වෙන්න හිතන්න අමාරුයි. සම මට කටිනේ ලාභයක්. ඒ නිසා ඒ ලාභේ මම වහාම ක්ෂණ සම්පත්‍ය ප්‍රයෝජන අරගෙන සමාධියට ප්‍රඥාවට තියෙන ඊට ප්‍රස්තාව. අනුන් හදන්නේ යෑම නිසා අනුන්ගේ බව තමන්ගේ මල්ලට දාගැනීමේ නාස්ති වෙන්න දෙන්නවා. අන්නේ විදියට සීලේ ඉදිරියට යනවනම් බුදුජානනාංශය සඳහන් කරන ඒ බුද්ධ කවදාකවත් අරය පහත් කරන්නේ නැහැ. මේ වංශ උසස් තමන් උසස් කරගන්නෙත් නැහැ. එයාට ඉදිරි ගමනේ අතුරු බාධා නැහැ. ඒක උඩ සත්පුරුෂයා අන්න ඒක සත්පුරුෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ සිල්වන්ත වෙච්ච කෙනාට සත්පුරුෂ ධර්මය සිල්වන්ත නැති කෙනාට වැඩි අදාළයි. ඒක උපයන්න ඕනේ දෙයක්. සිල්වන්ත වීමෙන් ලිබේ ලැබෙන්නේ නැහැ. ඒක හරියට අහන්න ඕනේ. හරියට ඒක තර්කානුකූලව හිතට වද්දා ගන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරනකොට සීලවන්තයාට හරියට අපුසක් මෙන්න උදව් වෙනවා. සීලවන්තයා වුණත් අසත්පුරුෂක් මෙන්න ගියොත් පතුලට දැල්පී හම්බුනා වගේ තුවාල කරගන්න. ඊට පස්සේ මේ සීලවන්තකමේ යහට කිය කතාවක් තියෙනවා යම් කිසි කෙනෙක් දුවට බණ කියන්න පුළුවන්කම ධර්ම කතිකත්තේ. ධර්ම කතිකත්තාට පස්සේ ඒ ධර්ම කතිකත්වේ නිසා බණ කියන්නේ බැරි හාමුදුරුවෝ නැත්නම් බණ දන්නේ නැති කට්ටිය පහත් කළා කරගන්න. දන්න දෙනව උසස් කළ සලකන. මේ නිසාමත් මේ අත්ුක්කංශන පරවම්බන කියන අනුසස් කරන තම පහත් කරන අනු පහත් කරන තම උසස් කරන තත්ත්වෙ ඉන්නවා. ඇතන ගුරුනිදී ධර්ම කතික කියලා හාමුදුරගෙන කීකේ පුතුම සැලකිලි කලකනවා මොකද හැම කෙනාටම බණ කියන්න බෑ. බණ දැනගත්තට බණ කියන්න බෑ. නිසා බණ ගන්න කෙනාට විශේෂ සැලකිලි තියෙනවා. ඉතින් ඒ නිසා මේ බණ ගන්න කමම තමන් උසස් කළ සැලකන්නේ හිතෙන්ද ඉඳ තියෙන ගතියක් තියෙනවා. යක්කර පව් කියලා හිතෙනවා. ඒ ගැටි නිසා කියන්නේ මොකද්ද මම කිච්ච පැත්තකට යනකොට තමයි විල්ලමයි ප්‍රශ්න බලන්නෙත් නෑ. උසස් කර සැලකීමක් හරකනවා. නමුත් සර්වඥයන් සඳහන් කරන ධර්ම කතික වුණාටම කෙලස් කැපෙන්නේ ධර්ම කතික වුණාටම රාග දෝෂ මොදුතු වෙන්නේ නෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ධර්මානුගම විපත් කියන කෙන්ඩෝනේ සාමීච ප්‍රතිපන්න වෙන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන් කෙනයි බැරි කෙනයි සමසේ සලකන්නේ සතුරු සාමීචය කරගන්න ඕන. අවිරුද්ධ ප්‍රතිපදාව දැක ගන්න ඕන. අපන්නක ප්‍රතිපදාව දැන ගන්න. ආරණ ප්‍රතිපදාව දැන ගන්න. දැනගෙන කටයුතු කරනවා නම් ප්‍රතිපදන් ඒ වඤ්‍යතරම් කයිත්වා. ප්‍රතිපදාවම වැදගත් කරගන්න. මේ Tamanට ලැබිච්ච මේ ධර්ම කෂ්ඨ භාවය තමන්ගේ විවේකයට අනුගේ විවේකයට. තමන්ගේ මානක්කාරකමට උදව් නොමේ බාධා වෙන්නේ උදව් නොවන විදිහට පාවිච්චි කරනවා කියුවා සුපුරුෂ. දැන් නිකම්ම දායකත්ව උනාට කෙලක් කැපෙන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ආරණ්‍යක වෙනවා. ලංකාවේ බොහෝ ප්‍රකටව කියනවා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දායක බුද්ධම සැලකිල්ලක් සලකනවා. මොකද ආරණ්‍යකයි. ඉතින් ඒ ඇත්තන්ට තන් ඇවිල්ලා තියෙනවා. යැත්තේ තනියම අපි ආරණ්‍ය වල ඉන්නේ ඒ නිසා අපිව සාමාන්‍ය ගමේ හම්බුත් කැදෙන්නේ නැහැ. වෙනවර කරන්නේ නැහැ කියලා පුතුමාකාර වෙනසක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ කොයි කාලේ අපේ සාසෙන් ඇතුළු චිත්‍රය දන්නේ නැහැ. ඉතින් මේ නිසා සමහරව හරි මානකාර වෙනවා. මානකාර වෙලා සාමාන්‍ය අපි ලොකු ස්වාමීන් වහන්සේන කාලේ කියන්නේ සංඝයා ඈකින් මෙනෝට කුඩයක් කියලා ගන්නවොත් දෙකින් පහත් කළා හරියට. වටා තල්ලක්ක් ඉස්සලා ගන්නවොත් අබෝම වටි. ඒ ඒ ලකුණු පුද්ගලයා ඈකින් මෙනකොට තීන්දුවල කරයි. ඊට පස්සේ ඒක නරකන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්. හරියටම කුල ભેදේ වගේ එකක්. මේ පැවිද්දන් අතර තියෙන උගෙන් ගැළවිලා ජීවත් වෙන්න තේරුම් ගන්නවා ආරන්නේ වෙච්ච ප්‍රමණය කියන්නේ. ගුරුදෙනෙක් කියනවා පැවිදිනාම අරණ්‍යගත වෙච්චාම කෙලෙස් අඩු වෙනවා කියලා. අනේ එහෙමනම් ඔය ත්‍රිලව් නරියෝ තේරම කැලේ නියුන් ක්‍රේට්ටකට තියෙන. එකේ කුසක්කත් කැපිලා. ඌ වනචරයි. ඉතින් කැලේට යන්න ඉස්සෙල්ලාම තේරුම් අරගෙන යන්න ඕනේ. කැලේට ගියාට පරණ මිනිහමයි. මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ලෝකෙදී තියෙන ලාභයක් තියෙනවා. මොකද කැලේ අපිට කෙලස් කුප්පන්නේ නැහැ. කාමකෝප ඇති කරන්නේ නැහැ. ඒත් ඒක අනුභව කරන තමන් උසස් කරගන්න ගත්තොත් මාන්නේ තුළින් අර ලැබිච්ච ලාභේ නැති. ඒක නිසා කැලේට ගිය ධර්මානුධම ප්‍රතිපදාව රකින්නයි. සාමීච ධර්ම ප්‍රතිපදාව රකින්නයි. අනුධම්මචාරී වෙන්නයි. ඒ හැමම ප්‍රතිපදාව විස්තර කරගෙන ගත කරනවා නම් ඒක තේරුම් ගත්තට පස්සේ එළියේ ගෙන්න කම්පලෙ හිටියා ඒ ප්‍රතිපදාව තියෙනවා නම් ආස වෙන්න පුළුවන්. නමුත් අරන් ඉන්න තු හොඳයි. මොකද හේතුව නගරික තියෙන තරම් කාමකෝප නැති නිසා. නමුත් බුදුසසුනාචාර්ය පැහැදිලිව සඳහන් කරනවා ඒක පුරු කරගෙන අනුභව කරන්නට තමන් උසස් කරන ගත්තොත් සප්පුසයි. නමුත් ඒක ධර්මානුගම ප්‍රතිපදාවට වාසියක් කරගෙන අනුධම්මචාරීව එහෙම නැත්නම් සාමිච්ඡපටිපන්නව ඉන්නවනම් ප්‍රතිපදාවට ලාභයක් කරගන්නවනම් ඒ කුජිත අනිවාර්ය කෙලස් කැපීමට සාමාන්‍ය ගමේ නගරේ ඉන්න කෙනෙකුට වැඩිය පහසු. ඒ නිසා සබ්සකියකි. ඒ නිසා සප්පුරුස සප්පුරුස කාමනේ හුතු අරණිගත වීම ලැබෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා පාංශු කුල ජීව විතරයි දාන්නේ. පින්න පාතේ විතරයි යපෙන්නේ කියලා දුතහක් ටික සේරම එකක් ටිකක් පෙන්නනවා. ගැඹුරු ධර්ම ඇත්තටම ගැඹුරු අපහසු නැකින් තමාරු ප්‍රතිපදා. නමුත් මේ සෑම ප්‍රතිපදාවකින්ම තමන්ට මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳ අවබෝධයක් නැති වුණොත් ඒ මතින්ම අසත්‍යස වෙන්නේ. දැන් මේ ධර්මචාරි ධර්මදර තන ඉඳලා මෙතෙන්ට එනකම්ම කතා කරේ විනය සම්බන්ධ ප්‍රශ්නයක් ගියංග පැත්තෙන් කියනවා අපිට කියන්නේ ගියංග සීල සම්බන්ධ ප්‍රශ්නයක්. සීලවන්ත වුණාටම අපි අනුන් පහත් කරන් තමන් උසස් කරන්න ගියොත් ඒ සීලවන්තකමෙන් ලැබෙන ලකුණු කැපෙනවා. නැතයි බාහිරින් ඉලක්ක හිටිනවා මොනවද මම හිතින් නැති වෙනවා. නමුත් ඒක තමන්ගේ කෙලස් කැපීම සඳහා ධර්මානුගමනකාරී වීම සඳහා අනුගමනකාරී වීම සඳහා කියන සත්පුරුෂයන් ඇසුර කරමින් ධර්මානුකූලව ගත කරන ගත්තොත් සත්පුරුෂ කරගන්න පුළුවන්. ඊට පස්සේ සර්වඥාන්සේ කොට වෙනවා සමාධියට. උන්වහන්සේ කියනවා මේ වගේ සිත්widetilde එකට එනවා හැම කෙනාවෙම පරියන්ක භාවනා සක්මන් භාවනාව එදින්දා වැඩලු කරන එක්කෙනෙක් විතරක් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා පටිච්චමන යා හොල බලනකොට අනික් කට්ටිය නෑ තාම කතා කර කර ඉන්නවා තාම වෙලාව පහුවේ වෙලාවට වැඩ කරන්නේ අර ලක්ෂණ ගන්න තියෙනවා මම විතරයි මේ සිත්widetilde එකෙන් අඩුවානේ විතක් විචාර බීජකේ කාකතා සහිත වූ ප්‍රථම ධ්‍යාන ලැබුවේ අනික් කට්ටිය ඔක්කොම තාම නිකන් පිළිවෙලක් නැහැ අඩුපාඩුයි කියලා තමන් උසස් කරලා සලකන්න ගත්තොත් අනුන් පහත් කරලා සලකන්න ගත්තොත් සර්වචනන්සේ අර වගේ එතන කියන්නේ නැහැ. කෙලෙස් කැපෙන්න කතාවක් කියන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒන් ඇතිවෙච්ච මේ මාන්නය නිසා ඒ පුද්ගලයාට ඒ ධ්‍යානයෙන් ලබා ගන්න පුළුවන් ආනිසංස ලැබී යනවා යේන යේහි මඤ්ඤති තතෝ තම් හෝති අඤ්ඤතා කියලා. ඒ පුද්ගලයා සමහර විචක සාමාන්‍ය වචන කියනවා නම් ධානයේ ඉන්නකොටත් මේ මාන්නක්කාරකම රුචිච්චහම ධානයේදී කල්පනා කරන්නේ මාන්නක්කාරකම මිසක් ධානාංග වල තියෙන සැපේ එයා හිතන්නේ ධානයක ඉන්නවා කියලා නමුත් වෙන්නේ මොකද්ද ධානයේ ඉඳගෙන මේ Tamange උසස්කම කල්පනා කර කර ඉන්නේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හොතියන්ත යමක් යමක් ගැන කල්පනා කරනවා ඒ ඒ නිසාම ඒක අන්‍ය දෙයක් වඩපත් වෙනවා නමුත් සර්වඥාණයෙන්දි ලස්සන වචනයක් හඳුන්වා දීලා තියෙනවා. අතම්මේ තම් යේව පටිච්ච ඒ පුද්ගල අතම්මේතාවේ තේරුම් ගන්න ඕනේ කියලා. අතම්මේතාවේ කියන වචනේ මම දැක්කේ මහත්කදී අපේ ඔය කටුකුරුදි ඥානන්ද සාංශි තමයි යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් අර්ථයක් දෙන්නේ. සාමාන්‍යයෙන් අටුවා පරිවර්තනය කරන්නේ රාග දෝෂ මෝහ නිස්සිත කල්පනාවක් කියලා. ඥානසාරයේ මේකට කියනවා ධම්මේතා කියන වචනේ අරගෙන අර්ථකථනය දෙන්න බලනවා. ධම්මේතා කියන කර අපිට තද්මය තද්මය කියන වචෙන් තමයි ගන්න තියෙන්නේ. අපි රන්මය රිදීමය මුවාමය සෙල්මය කියලා කියනවා රණින් නිම කරන රිදීෙන් නිම කරන ගලෙන් නිම කරන ලද්දට කියනවා රන්මය රිදීමය ශේලමය මෘන්මය කියලා පාවිච්චි කරනවා. ඒ වගේ සීලක නැති කෙනා සීලයකටපත් වුණාට පස්සේ ඒ සීලය මතින් ඇති වෙන තෘෂ්ණාව කියනවා තද්මය කියලා. ඒයින් නිපත්. ධම්මය. ධම්මතා කියලා කියන්නේ මම මම පොරක් මම කෙනෙක් කියලා ගලන්නේ. මම කර මේක සීලයෙන් වෙන්න පුළුවන් සමාධියෙන් බරපතල විදිහට. අනේ සමාධියෙන් ඇතිවෙන මේ වහන්නක්කාරකම කියන ධම්මේතාවය. බුදුහාමුදුර සඳහන් කළා කියනවා මේ ධම්මේතාවයට ගියොත් ඒ සමාධියෙන් ලැබෙන <clears throat> කෙලෙස් කැපීමේ ප්‍රතිපාර වෙනුවට තණ්හාමාන දිට්ඨි වැඩිම නිසා එතන හිර වෙන්න තියෙන වැඩි නිසා අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ අතම්මේතාවය පුරුදු කරන්න කියලා කියනවා. අතම්මේතාවය කියලා කියන්නේ මේ ලැබිච්ච ප්‍රථම ධානයේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි. යම් කිසි කෙනෙක් මේ විදිහට විතක්ක ਵਿਚාර බේසුක එකක දසහිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතු උද්දච්ච උච්චරහිත මේ හේතු ධර්ම සැපුණ කාටත් මේක ලැබෙයි. මේක හේතු බල ධර්මයක ප්‍රතිඵලයක් මිස මගේ බුද්ධිලික බුද්ධියට දින්න වෙච්ච එකක් නෙවෙයි කියලා. ඒ ධානය ගැන මාන්නේ ඇති වෙන සෑම වෙලාවකම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා අකම්මිතාවේ පුහුණු කරන්න බැරි වුණොත් ඒකම ඒ ධානය නිසා තියෙන මාන්නෙම බල්ලා තමන්ගේ වලිය අල්ලන්න කරකෙනවා වගේ එක තැන කරකෙන්න පටන් ගන්නවා. දියසුලියක් කරකෙනවා වගේ ගමන් කරනවා ඉදිරි ගමන නතර. ඉතින් මේක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණු තත්ත්වය. හැම කෙනාම ධානලාභී වෙලා හිටියා. සමහරුණක් සත්‍ය ඉගෙන ගත්තා, කෙලකමිනියා. සමහරු ආයුර්වේද ඉගෙන ගත්තා, තුන්කල් දක්නා ඥාන පහළ වුණා. සමහරව අතීතය බැලුවා, සමහරව අනාගතය බැලුවා, සමහරව දිබ්බචක්ක පහළ කරා, සමහරව දිබ්බදෝත පහළ කරා. විශාල දේවල් කර කර හිටියා මිසකයි එහා ගමනක් නැහැ. මේ රොමුද දර්ශනයක් කියනවා. දර්ශන කියන තමයි කතාව රසවත් වෙනම කියලා යනවා. ලිද්දාතුන් වල උපත්ති වෙලාවේදී ඒ අසිත තාපසයට පොඩි ගියක් ආවා දරුවෙක් කිපුණායි කියලා වචන කියන පස්සේ මාලිගාවට ආවම ඒ සුද්ධෝදන රජුරු අඬ ගහන ගිය බවත් වන්දවන්න හදනව කකුල් දෙක ගිහලා ඔළුව වැදිච්ච බවත් මම හිතන අපේ බෞද්ධ සාහිත්‍යයේ මොකදනේ දාන. ඊට පස්සේ අසිතාවසේ ඇඬුවා hina වුණායි කියලා දෙකක් තියෙනවා. hina වෙන එකට සතුටු සතුටු වෙච්ච බවත් අඬපිට රජුරු බයිවිච්ච බවත් ඒත් අපි දානවා. hina වුණේ ඇයි කියලා අහුවොත් අපි පොතේ කියලා දෙන්නේ අපට බුදු වෙනවා බුදු වෙනවා වගේ අපිට රජ වෙනවා කියනක ඒ තාපතර දැකපු නිසා රජුරෝ හිතාගත්ත බුදු වෙන්න දෙන්නේ නැහැ ගොයියට. මම කොහොම හරි ශක්ති කරලා දෙන්න අපේ પરම්පරාව කවුරක්වත් ශක්ති කියලා නැහැ කියලා රජුරෝ හිතපු නිසායි සතුට ඇති ඇඬුවේ. මෙයා බුදු වෙනකොට මට ඉන්න හම්බ වෙන්නේ කියලා. එනක් තාපත නිවන් දකින්න කියන එක නෙවෙයි. එයා ඒ වෙනුවට අරූප ධ්‍යාන දියුණු කරලා හිටියා මේ අරූප ධ්‍යාන තියෙන බන්ධනය. නිකන්තිය. කඩන්න බැරි නිසා අනිවාර්යයෙන්ම බුදු වෙන්න ඉස්සලා මියනවා මේ ගියාම රූප ලෝකෙ ප්‍රතිච්ඡාම කන් නැහැ සද්ධාහන. රූප නැහැ කස් නැහැ රූප බලන්න. ඒකට බුදුරු ලක්ෂයක් පහල වෙලා ගියා ප්‍රයෝජනයක් නැහැ. හරියට ඩීප් ෆ්‍රීස් එකකට දාලා ගහුවා. ඔක්කොම මෙටබොලික් ෆන්ක්ෂන්ස් නතර වෙනවා බොහෝ කල නොදිලා ඉන්න පුළුවන්. හැබැයි බුදුරු පහල වෙලා යනවා ඉර නැගලා බහලා යනවා වගේ. ඊට කල්පනා වුණා මම වගේ කාලකන්ණී මේ ලැබපු ධානය නිසා මම අනිවාර්යයෙන්ම ඒ අසඤ්ඤතලයට වැටෙනවා. ඒකට තියෙන ආසාව කොච්චරද කියනවනම් අඬනවා කඩා ගන්න බෑ. ධානයේ තියෙන ආසාව කොච්චරද කියනවනම් Taman අඬනවා කඩා ගන්න බෑ. අන්න ඒ නිසා මේ ධ්‍යාන දෙල්ලම් කරන්න ගියාම ඒ වගේ උගලක් තියෙනවා. ඒ උගල තමයි මේ ධ්‍යාන තියෙන හොදු ප්‍රඥාවට අත්‍තරක් වශයෙන් මිස ධ්‍යාන ධ්‍යාන වශයෙන් අවුත් ඒක තමයි තාවෙට වැඩ මම ධ්‍යානලාභී කියන මාන්නයට වැඩ ගොඩ ගන්න මම හිතන්නේ බුදුහාමුදුරණ පුළුවන් කියලා ඉතින්ද හරියට පෙන්වලා දීලා කියනවා සීලේ සමාධිය සඳහායි මාගේ ප්‍රඥාව සඳහායි සීලේ සීලේ සඳහා වෙච්ච එකක් නෙවෙයි සමාධිය සමාධිය සඳහා එකක් නෙවෙයි ඒ වගේම වුණොත් කොතන හිර වුණත් හිර වුණා තමයි ඒක නිසා සමාධිමත් වුණාට වස්තු ගොඩාක් නිහතමානී වෙන්න ගොඩාක් දැනගන්න වෙනවා ඒක නිර්ාමිෂ සුඛයක් නිසාත් ලද්දාම දානි පුති මුඤ්ජමානා කියන විදිහට ඒක ඒකාචාන සඳහන් රාතන් සුවන් වෙච්ච කෙනෙකුට මේකත් නොමිලේ ලැබෙන සත්‍යක් නිසා බොහෝ හැබැයිකට වැටෙන්න ඉඩ තියෙනවා. කොච්චරද කියනනම් බුදුසසුනanse බහලින් ඉස්සර ලෝකෙ කිසි කෙනෙක් හිතුවේ නැහැ. ඔතනින් එහාට යන්න පුළුවන් කියලා ඒ තරම් සපයි ධාන සුඛි. ඉතින් ඒක කල්ලාතුම අපි ඉමුනයිස් කරගෙන ගියේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් ඒක මෙන්න මේ වගේ මෙතන තියෙනවා නිකාන්ත ශක්තියක් කාණ්ඩම් බලයක් ආකර්ෂණ ශක්තියක් ඒකෙන් මම ගැලවෙන්න ඕනේ ධානය කියන්නේ උපකරණයක් විතරයි පදිංචි වෙන්න ඕන තැනක් නෙවෙයි නිකන් පලංචියක් වගේ එකක් කියලා දැනගෙන ගියොත් ගැලවෙන්න පුළුවන්. නොවුනොත් අසකුස. ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ අරුභාවචර සෑම ධ්‍යානයක්ම එක එක එක එක අරගෙන සරුවතනාන්සේ හැම දීකම තම්මේතාවය ඇති වෙන හැටි අතම්මේ තම්පටිච්ච අතම්මේතාවීම මුල් කරගෙන අතම්මේතාවය බුදුහාමුදුර අපිට දීපු විශේෂ පණිවිඩේ මානවයට එනිසා යේනි යේනි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන ඔබ ආදම්බරෙන් කල්පනා කළොත් ඒක ඒක විශ්ින් තාම අඤ්ඤතා භාවයටපත් වෙනවා කියලා දැනගෙන කී නැත්නම් ඉහළට යන්න යන්න සෑහෙන අනුතුරුදායක තත්ත්වයක් තියෙනවා මාන්න සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේකට සතිමත්කම ඇත්ත ඇති හැකියෙන් දැකීම නැත්නම් Tamange යථා ස්වභාවය දැක ගැනීම තාමත් වැදගත් වෙනවා. ඒහා සමානම දෙයක් තමයි ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර. උන්වහන්සේලා පිළිගන්න. ඉන්ජපි නිතරම මේ නිහතමානීකම් මේ පැවරුම අනුන්ට පවර්ලා දෙන්න ඕනේ. අනේ මගේ වැරද්දක් දැක්කොත් කරුණා කරලා මට සුදුසු වෙලාවක් කියලා දෙන්න කියලා. ඉතින් එහෙම නැත්නම් අපිට බුදු කෙනෙක් දකින්න පුළුවන්, හතන් වහන්සේනමක් දකින්න පුළුවන්, ආර්යයන් වහන්සේනමක් දකින්න පුළුවන්. කාර්ය ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මුලින්ම කලයකට වතුරක් කරනවා. කණේ උඩුකුරු වෙලා නැත්තම් කොච්චර වැටි වැටි වෙලා ඒක නිසා ඒක ලබන්න ಗುಣත් ඕනේ ඔය කියන උච්ච කුලේ හරි හොඳයි කිසි දෝෂයක් නැහැ. ඒ වගේම මහා කාල ගුණත් හොඳයි. ඒ වගේම උසස් ඥාතින් ඉන්න එකත් හොඳයි. බෞසුත භාවයත් හොඳයි. ධර්මතරකමත් හොඳයි. විනයත් හොඳයි. ධානත් හොඳයි. හැබැයි විස කපල පාවිච්චි ඒ විස කපන ක්‍රමය තමයි උගක් අමාරුයි මන්දනේ කිව්වම ඔයගොල්ලෝ තරහ වෙන්න නම් ගිහින් අමාරු වෙයි මට ඉතින්. මම පැවිදි නිසා අවුරුදු 8ක් පාවිච්චි කරලා හැබැයි මම තාමත් අධ්‍යකුසල වඳිනවා මම ආශිර්වාද ගියෝ ඒ ගිහි බහන මැදතන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කිව්වේ එකයි unassuming life. කිසිම දෙයක් මාන්නයට ගන්න එපා. beginners mind පුළුවන් තරම් සාමාන්‍ය කට්ටියක් එක්ක ඉන්න. කවදාකවත් අඟවන්නවත් එපා. සිල් රකින්නවා භාවනා කරනවා මට මේ මේ දේ ලැබුණයි කියලා. ඒ අද මොකද වෙලා තියෙන්නේ ලැබෙන්නත් ඉස්සලා සාහිතක නිකුත් කරනවා. ඒක වෙන්න වෙන්න හැම කෙනාටම කියනවා තාත්ති කියලා දෙන අස්සම් කරන්න කමිටුව යකින් මට අස්සම් කළ දෙනවද මම මෙතෙන් ඇවිල්ලා ඉන්නවා අතෙන් ඇවිල්ලා තියෙනවා කියලා ලංකාවේ පුදුම දෙල්ලමක් තියෙනවා හරියට කැමති මම මෙතෙන් ඇවිල්ලා තියෙනවා නැත්තම් මේක ඇත්තද කොහොමද මම කොතනද ඉන්නේ කියලා පෙන්නලා දෙන එක තමයි ගුරුතුන් කියන එකම කරදරේ. ඒක ඇති කිරුත් ගුරුවරු තමයි. නමුත් කොච්චර ගුරුවරු අපිට පිටුවට ගන්න කියන්නේ. Taman දන්නවනම් මේ යන්නේ අපි තැනකටපත් වෙන්න නෙවෙයි මේ තියෙන සක්කාය දිට්ඨිය නැති කරන්නයි. තියෙන ආත්ම සංඥා නැති කරන්නයි කියලා ඉන්නකොටම කුඩුම්බීම කරලා දාතයි. ඉන්නකොටම අරුබීම කරන්න පුළුවන් ගහක් වඩාටපත් වෙන්න ඉස්සර වෙලා. නමුත් සූදානම් වෙලා යනකම ඒකට ලෑස්තිලා යනකම නම් කෙල්ලවර කරන්න බැරි වටිනාකමක් තියෙනවා. ඒක නිසා ගිහි වේවා පැවිදි වේවා. ඉස්ත්‍රි වේවා පුරුෂ වේවා. අපි මේ කෙලස් කපාන යන වැඩ පිළිවෙලෙදී මේ මාන්නේ ඇවිල්ලා වට කරලා අපිව කොටු කරන්න හදන ගතිය ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට අහු වෙන ගතිය පිළිබඳ නිට්ටරෝම අවදි භාවයකින් ඉන්නවා. එහෙම නොවුනොත් හැම දිනුවකින්ම හැම ප්‍රගමණයකින් පහළ වැටෙන්න ඉඩ හැම ලැබීමක්ම පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වරින් වර අපිට ටිකක් ඔය වරදින එක වරින් වර වරින් වර ගායන කරන මහණික හරි සෝක්. කුයිදුරු මාන්නකාර බම්බයි. ඒක අපි දැනගන්න මේ සාමාන්‍ය පුතක් දැන ලෝකේ ජීවත් වෙන්නේ එක්කෙනෙකුට වැඩි එක්කෙනෙකු උසස්කමක් හෝ පහත්කමක් නැහැ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා කියලා කියනවා. ගංගානංගගේ වැලියට වැලිතලවල වැලියට ගාන වැඩි. වැලියට ගාන අඩුයි මේ ලෝකේ නිවන් දකින උතුමන් වහන්සේලා ගාන වැඩි. ඒ නිසා උතුමන් වහන්සේලා රහත් බවටපත් වෙච්චාම කියන්නේ මොකද්ද? ඔව් අනිකුත් රහතුන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවටපත් වුණා. ගංගානංගගේ නිකන් වැලිකටයක් බවටපත් වුණා. අපි කියන්න හදන අපි වැලිය අතර තියෙන මණිකක් කියලා. එහෙනම් මේක මාන්නයට තමයි. අපි දැනගන්න ඕනේ අපි ගංගානන්ගේ වැලියටයක් හදන තවත් වැලිකටයක් විතරයි ওই වැලිකට දෙකක වෙනසක් නැහැ. හැදෙන්නම් වෙනස්, බරෙන්නම් වෙනස්, ස්වරූපෙන්නම් වෙනස්. නමුත් ගංගානන්ගේ වැලිතලාවක තියෙන වැලිකටයක් බලත්තාම තවත් එක වැලිකටයක් තමයි. මහමුදේ තියෙන එක වතුර කඳුලක් ගත්තාම තවත් වතුර කඳුලක් විතරයි. අන්න ඔතෙන් ගියානම් කවදාකවත් ටෙන්ෂන් නැහැ. කවදාකවත් ෆ්‍රස්ට්‍රේෂන් නෑ. කවදාකවත් මානසික ආතති නෑ. තියෙන්නෙම ඔළුව උස්සන්න හදනකොට තමයි. මම අරගොල්ල වගේ නෙමෙයි මම වෙනස් කියාගන්න ගිය ගමන් ඒක පෘථග්ජනකමේ අනිවාර්ය ලක්ෂණයට පෘථක් පෘථක් කියලා කියනවා. මම අරයා වගේ නෙමෙයි මම වෙනස්. ඒ රුචිකත්වයේ නෙමෙයි මගේ රුචිකත්වයේ කියලා තමන්ගේ කොටහ කඩා ගන්න හදන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. සෝවාන් වෙනකොට සීක වෙනකොට ගංගානන් නදී එළියට යන්න උත්සාහ කරනවා. මහමුදි තවත් වතුර කඳුලක් පාටවත් උත්සාහ කරපුවාම ඒක අනන්‍යතාවය රකින්න දෙයක් නැත්තේ නෑ. එතකොට ඔය ටෙන්ෂන් එක. එතකොට ඔය කියන මානසික ආතති මොකක්වත් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හරි පාළු. හරිම කම්මැලි. හරිම ඒකාකාරී. හරිම නීරසයි. හරිම රැහෙන් ඉලව වගේ ගතියක් එනවා. හරියට එපා කරනවා කියන්නේ. නිකන් black and white ටෙලිවිෂන් එක බල බල කලර් ටෙලිවිෂන් බල බල ඉන්න black and white වුණා වගේ. ඒකම හරියට ફોකස් වෙච්ච එකක් ගියා බල බල ඉන්න බ්ලර් වෙච්ච එකක් ගියා බැලුවගේ වෙනවා. ඕකට තමයි විරාගය කියලා කියන්නේ. ඕකට තමයි රාගය දුරු කරනවා කියන්නේ. නමුත් අපිට දෙන්නේ ඒක නීරසකමක්, ඒකාකාරීකමක්, තනිගතියක්, බයගතියක්, රහින්වල වෙච්ච ගතියක්, පාළු ගතියක්. ඉතින් විජාට ගිහිල්ලා ඒක නැතිකරන්න එක්ක නවල් එකක් කියවනවා. දැන් පත්‍රය කියවනවා. නැත්නම් ටෙලිවිෂන් එක දාගන්න. දැන් ටෙලිෆෝන් කරනවා. මෙතෙන් ට්‍රිප් එකක් කරනවා. මොනවා හරි දෙකින් අරක නැති කරගෙන ආයෙත් ඇවිල්ලා කියනවා හරීම විශේෂයි. හරීම එක්සෝස්ටිං. හරීම ෆ්‍රස්ට්‍රේටඩ්. හරීම ටෙන්ෂන් එකක් තියෙනවා. ආයෙත් බුදුහාමුදුරුවෝ කියනවා ආයෙ නම් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ කියලා අයියෝ හරි පාළුයි. කාරණාව ඡන්දම අපේ වන්දනාව මට හරි පාළුයි ළමියෝ කියලා නන්දමල්ලි දින්දුවක් කියන්නේ. අපි කොහේ හරි කුණුගම්බලක් දාගන්නවා මේ පාලුකම එනකොට. අපි දන්නේ නැහැ මේ පාලුකම කියලා තියෙන්නේ නිබ්බිදාවේ විරාගයේ ඒකාකාරීකමේ මේකේ කුප්පණ ගතියක් නැතිකම මේකේ අවශ්‍යන ගතියක් නැතිකම මේ මානසිකම කියලා කවදාකවත්ම කල්පනා වෙන්නේ නැහැ කියනවනේ පෞද්ගලිකව. අහන්න ඕන වෙනවා. බුදු කෙනෙක්ම කියලා දෙන්න වෙනවා මේක අයින් කරන්න හදන තාක් බිඳාගෙන කන කෑමක් තියෙනවා. ඇදගෙන නාන නෑමක් තියෙනවා. මේක සාමාන්‍ය මානකාරයෙක් කිව්වොත් මේක කියනකොටම තරහයි. බණ සුතමේ වශයෙන් අහන්නවත් කැමති නෑ. චින්තාමේ වශයෙන් තමයි සම්බන්ධ කරන්න කැමති නෑ. භාවනා කළා ආනාපානදී හොඳට ඇක්ටිවම පිටින් පෙනෙන තැනට නොපෙනෙන තැනට යනකොට ওই පාළුව තියෙන්නේ දැන්. ඒ නිරසකදී තමයි දැන්. ඔය පාළුව දෙන්නේ තමයි දැන්. ওই අසරණ ගතියට එතකොට අපි මොකද කරන්නේ? ඒ පේන ආලෝකෙ දිගේ යනවා. දැහැල්ලු ගතිය දිගේ යනවා. එතන හද්ද ඇහෙනවයි කියනවා. කවදාකවත් අර ගොරෝසු තැනදලා ආනාපාන සීමිතකට යනකොට මේක හරි මාර්ගය කියලා කප්පට හිතෙන්නේ. ආනාපානෙ පිනිපෙයිදලා නොපෙන තැන ගියාම මේ දැන් මාර්ගයට කිට්ටු වෙලා කියලා කවදාකවත් හිතෙන්නේ හිතෙන්නේ අසරණ වෙලා තනි වෙලා වැරදිලා කියලා. ওই කායන ප්‍රශ්නාවේ කායපසම්බයි චිත්ත සංවේද යනකොට පස්සම්බයන් චිත්ත සංඛාර අපේ සංඥා වේදනා දෙක තුනේ වෙන පටන් ගන්නවා. සංඥා වේදනා දෙක උච්චාවච භාව නැතිලක දැන් කලවෙන්න පටන් ගන්නවා. උත්ෙන්දි තමයි පොඩ්ඩක් හරි මානසික රෝග දින එකට ඒක දැඩි වෙන්නේ. මේ බටහිර මානසික විද්‍යාව කරන්නේම ඔන්න ඔය තැන් වලට කියලා ඒ සක්කාය දිට්ඨිය ගෙවි ගෙවි යනකොට ආත්මය ගෙවි ගෙවි යනකොට ඒගොල්ලෝක ලෙඩක් කියලා ආය සක්කාය දිට්ඨිය ඇති කරලා දින ගෙදර යනවා ලෙඩක් ආය ආත්මයක් කවල ගෙදර යනවා හිතත් ගිහිල්ලා ආයෙත් ඒක පොලිමට එන්නකො එදාට වෙන ටෙක්නික් එකක් කියලා දෙනවා බුදු දඥාන්සේ කියලා දෙනවා උන්නෝක නැති කරන්නයි ධර්මයේ තියෙන්නේ භාවනා කරනට අනිවාර්යයෙන්ම එනවා නමුත් ඒකට සාධක වෙන්න සිල්වන්ත වෙන්න ඒක සාධක වෙන්න ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. ඒක සාධක වෙන්න වීර්යයක් අවශ්‍යයි. ඒක සාධක වෙන්න මේක සමාධියේ දිනුවක් බව දැනගන්න ඕනේ. මේක තමයි ප්‍රඥාව කියන්නේ දැනගන්න ඕනේ. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දැනගන්න ඕනේ. මේ ටික දැනගන්න කොච්චර භාවනා කරත් ඇති වැඩක් වෙයි කියලා හිතනවා. භාවනා කරතවල එනකොටම දුක නිල නූල් බඳිනවා. බයලා. කට්ටලිය ගාවට යනවා. මේ පහළ ගතියක් දැනනවා කියලා. ඒකාකාර ගතියක් දැනනවා කියලා. මේ දන්නේ නැහැ මේ ආඥාවේ ගෙලියාවක් සිද්ධ වෙන්නේ, සක්කාය දිට්ඨියේ ගෙලියාවක් සිද්ධ වෙන්නේ, අනන්‍යතාවයේ ගෙලියාවක් සිද්ධ වෙන්නේ කියලා. ඒක හැබැයි දෝෂයක් නෙවෙයි. ඕනම කෙනෙකුට ඒක වෙන බව සර්වඥාන්සේ දන්න නිසා උන්වහන්සේ ඒ කෙනාට අරසාව සලසලා කියනවා මේක ගුරුවරට කියන්න ඇති ඇති. ඒකට ගුරුවරයා කියලා දෙයි ආ මේ මේ ලකුණු ටික බලලා පුළුවන් නම් වීරත්වයෙන් යුක්තව සද්ධාවකින් යුක්තව සමාධියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව ඔබ දිගට ඉඳට යන්න. යනකොට වෙන්නේ දී වෙන එක. මහන්නේ මමය සක්කාය දිට්ඨිය ආත්ම දී වෙන. ඒකට පේන්නේ කොහොමද? පාළු ගතිය. තනි ගතිය. කුටි වෙච්ච ගතිය. තනි වෙච්ච ගතිය. ඒකාකාරී ගතිය. නීරස ගතිය. බය වෙන සුළු ගතිය. නොදන්නා දැනකට යන වගේ ගතියක්. ඉතින් මේ නිසා සරුවචනන්සේ කියනවා මේක පටිසෝතගාමී කියලා. ඉතින් හිතන්නේ එහෙම වෙන කෙනෙක් එහෙම භාවනා කරන වෙන කෙනෙක් සාමාන්‍ය කාමභෝගී කාවර කියලා කමඨාන් සුද්ධ කරොත් නවීද කියලා. එසේ ෂුවර් එකටම කියන සයිකියාට්‍රික් නිකාය යන්නේ. අන්තර්ගතයේ ඉස්සලා දැන්නේ අපේ ලොකෝ යමට ගුවේ එකයි. උඹට වෙලා තියෙන පිස්සුම හනිල කරන්න බෑ සයිකියාට්‍රික් එකට කාට යන්න. ඉතින් මං කිව්වා මම විරුද්ධ නෑ මම සයිකියාට්‍රික් කියවන්නේ නෑ. බක්කාත් කියවන්නේ නෑ. මම එනවා සයිකියාට්‍රික් තොරන් රෝයා. මේ සයිකියාට්‍රික් කියපු දෙයට අපි දින වාද කරන්න නැතුව ඉන්නවා. පොඩි නුරපැත්තේ සයිකියාට්‍රික් වැඩි මම අඳුරනවා. භාවනා කරනවා. මම දැන් මේගොල්ලන්ට තේරෙනවා කියලා ඊට පස්සේ විස්තර කරා. එහෙම නැත්නම් අපි මේ භාවනා කරන දේවල් භාවනා නොකරන අයට කතා කරොත් එහෙම නැත්නම් අපි දන්නේ නැත්නම් මේ මහන්නේ ගෙරියමක් සිදු වෙන ලක්කායිත් ගෙරියමක් වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් දැනගන්න බැරි වුණොත් හොත හොත මැලි දෙන්න ඉඩක් වෙනවා. ඉතින් සංඥා මේක බොහෝම ගැඹුරු බණ කියලා මම ඒක කියනවා තමයි. නමුත් හොඳට ජීවිතේ සම්බන්ධ කරලා ගත්තට පස්සේ භාවනා කරු ප්‍රතිඵල තියෙනවා ප්‍රශ්නෙකට තියෙන ප්‍රතිඵල බාර ගන්න කැමති නැති. ත්‍යාග දෙන්න ඕන තරම් ඉන්නවා කවුරුවක්වත් ත්‍යාග බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ ත්‍යාග කියලා බලාපොරොත්තු වෙන්නේ රත්තරන් කෙලිස්ස සුවර්ණමය පුරයක්. නැත්නම් රත්තරන් ඉනිමකට දිගේ උඩට උඩට උඩට යනවා දකින්න ඕනේ. නම් සිද්ධ වෙන්නේ මොකද? අර තියනා නම් මේ තරග ගෙවෙනවා. තියෙන ආත්මයන් දුර්වල වෙගෙන යනවා. පාළු සංගතිය කියන්නේ හැබැයි ඒ පාළු සංගතිය කියන්නේ අසීමිත විවේකයක්. ඒ පාළු සංගතිය විතර කීයක් වගේ එකක්. ඒක කඩලා බැලුවොත් ඒකේ තියෙන විශාල විමුක්තියක් අපි ළඟ පුදුම බයක් තියෙනවා විමුක්තිය. අපි ළඟ පුදුම බයක් තියෙනවා නොදන්න දෙයට. ඒක නිසා ඉරබචනස අනන්ත ජීනි කියලා කියන උන්වහන්සේ පිටර කප්ප කැඩුවා. උන්නන ඕනේ කුචිතෝ පිටා. කඩලා බලනකොට සම්පූර්ණ මුක්තියදී. අද කරන්නේ පිටර කප්ප තව තව හයි කරගන්න එක විතරයි. ඒ නිසා මාන්නේ හරි පුදුමාකාර මේ වංචනික ස්වරූපයක් තියෙනවා. ඒ මාන්නේ විසින් දෙන හැම ලණුවක්ම අපිට වෙන්නේ කල්යාණ මිත්‍ර ස්වරූපෙන්. අපේ ආරස්සාවට අපේ හිතසුව පිණිස අපේ ආත්මේ වඩන අපේ සක්කාය දිට්ඨිය වඩන දෙයක් බව තමයි කරන්නේ. අපිට වෙන්නේ යා විතරයි අපිට සලකන්නේ කියලා. බුදුහාමුදුරු පැත්තකට ලයින් වුණොත් භාගෙට hina වෙලා බලන් ඉන්න නෝකට ඉන්නද කියලා මට හිතෙනවා. අනේ මේව තකතිසු જાතියක් කියලා. භාවනා කරනකොට බ්‍රහ්ම ප්‍රතිඵලයක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා සකච්ඡාවස්ය. කප්පටම් සුද්ධ කියලා අවශ්‍යයි. ඇති හැටියෙන් කියමන අවශ්‍යයි. කියනකොට ගුරුරයා හොඳට තේරුම් ගන්න එක සත්‍යමාත්‍ය දැම්මොත් එතනම තේරෙනවා මේ කවදාකවත් කියන එක ගමනක් කියලා. එතරම් තියෙන කිසි කෙනෙක් එක්ක ෂෙයා කරන්න බැරි, බෙදා ගන්න බැරි අත්දැකීමක් එන්නේ කියලා ඒත් එක්කම පෞෂත්ව වෙනසක් තියෙනවා. ඒත් එක්කම රුචි අරුචිකම් වල වෙනසක් තියෙනවා. මෙන්න මේම හැව හැලි හැලි පෙරලෙන ගලක් වගේ කැපි කැපි කැපි කැපි යන ගමනක් තමයි මේක තියෙන්නේ. අමාරුම කොටස තියෙන මුල් හරියි. ධර්මයට ගිය ගම සිල්වන්ත වෙච්ච ගම යන්තම් සමාධියක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදී මතක තියාගන්න අහන්න ජානාමි භගවා ජානාති මට වැටෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රද්ධාව අඩු කරගන්න එපා. වීර්යය අඩු කරගන්න එපා. මේ සමාධි ප්‍රඥාව තියෙන්නේ මේක අභීතව දැක බලා ගන්නයි. තව ඉදිරියට යුද්ධදී ලේබල් පොසෙබලේ ඒ ලේබල් කරලා බය නැතුව යුද්ධ පෙරමුණට යනවා වගේ. ඒ තමන්ගේ රුචියක් හැලෙනකොට අනන්‍යතාවය හැලෙනකොට බයක් ඇති වෙනකොට නීරසකමක් ඇති වෙනකොට තනිවෙච්ච ගතියක් දැනෙනකොට මතක තියාගන්න ඕනේ මගේ සෑම දන් දුන්නා සත්‍යනම් සිල් දැක්කා සත්‍යනම් සමාධියව සත්‍යනම් මට මේක ඉදිරියටම කරගෙන යන්න ලැබේවා කියලා තියානකොට පැහැදිලිවම කිසිම කෙනෙකුගේ හවුහරණයක් නැතුව බුදුහාමුදුරුවෝ නැහැ ධර්මෝනේ නැහැ ආපු අවස්ථාවේදී යනවා නම් ඒකම බුදු වෙනවා ඒකම ධර්ම වෙනවා ඒකම සංඥා වෙනවා. ඒක දැක්කම බුදු දකිනවා. ඒකෙන් තමයි අපි බුදු වෙන්නේ. ඒ තමයි මාන්නේ කියන එක නිින්දෙදිත් අපිට බාධා කරනවා. අවදිදිත් බාධා කරනවා. හැබැයි ඒක දැකගෙන ඒකේ පොත්ත ලියනවා විතර සැපයක්. එච්චරම ජීවකාරකයක් ලෝකෙම නැහැ කියන්නේ. ඒ තරම්ම නිහතමානී කරන මිනිස්සේ ඊට පස්සේ මිනිස්යාගේ මනුස්සකම ඉදිරියට එනවා ඥාන පිරිමකම නැති. පැවිදි උපවිදි ගති නැති. බෞද්ධ බෞද්ධ ගති නිසා මිනිස්සුම ඉදිරියට ඕනම තැනකට සුදුසුකම් පාටපත් වෙනවා. ඒ නිසා භාවනා කරන හැම වෙලාවෙකම හරියන හැම වෙලාවකදීම මාන්නය පිළිබඳ මන අවබෝධයකින් සූදානම් ශරීරකින් ගියොත් බුදුහාමුදුරුවෝ අද ජීවත් වෙනවා. ධර්මය අද ජීවත් වෙනවා. මේක පැත්තව ගත්තොත් නම් මරිච්ච ධර්මයක් පිටුමම් පාපු බුදුහාමුදුරුවෝ තමයි හම්බෙන්නේ. ඒ නිසා මේ බණ අහලා භාවනා කරලා සිල් දිනාටම මේ මානනල ඔය බම් මේ බම්බෝලින් හදපු බටෝලින් හදපු ඒ ගන්නක් මේකට උපමා කරලා තියෙනවා. ලංකාවේ කියනවා නම්බෝ නිකන් බම්බෝ වගේ කියලා. ඒ නිසා නම්බෝ දෙකේ ලොන්ඩ යන්න එපා. ඒක හිස්. උදයන්ත සදාන් කරලා තියෙන මේ ඨචසාර කියන උණගා ඒකේ හරේ තියෙන පිටපොත්තේ. තේකරහක කුරුස ගහ වගේ මැද නෙවෙයි කච්චසාරයේ තියෙන ගහක බලහට ගත්තයි කියලා කියන්නේ ගහේ විනාශය කියලා. උණ ගහක් මල් පිපුණාම ඒක විනාශ වෙනවා. සමානකාරක මල් පිපුණා කියලා කියන්නේ පුදුලගේ විනාශයක්. ඒ නිසා භාවනා කරන කාල මානකාර වෙන්න ගෝ ඉඳ තියෙනවා. ඉන්නකොටම දැකලා කච්චසාරං මතං පරං කියන වගේ උණ ගහක මල් පිපුණා වගේ කරගන්න එපා. නිච්ච රෝමණී ප්‍රමාණිකම ඇති කරගන්න. සබ්‍රක්‍මචාරින් වහන්සේලා ළඟ බෙදා හදාගෙන සතියෙන් යුක්තව මේක බලන්න මේ පුංචි ළඟාවීම මේක මට ඊගාව ළඟාවීමට අත්ලක් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය මේ ධර්ම කොටාසේ මේ අත්දැකීමේ හිරුණාට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සම්සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් කරගෙන තියෙනවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි මේ වෙලාවේ ධර්ම දේශනාව સમાප්තියට මතක් කරගන්නු. මේ තාක්කල් මේ කරගෙන ගිය වැඩ පිළිවෙලද තවල් දානීය ගුණසේකර පවුල්සහන් කුච්ච යෝගී පිළිස විසින් පවත්න ගේනවා. ඉතින් අපි ඒ ගුණසේකර පවුලේ අය හෝ නිකුත් යෝගීන් විසින් ඒ යම් පරමාර්ථයක් අම්බලපරුක්ක් ඇතුළේ දාන දුන්නා නම් ඒ රස කර ගන්නවට කුසල් ශක්තිය නිසා මේක දාන කුසලයකට වැටෙනවා සීල කුසලයකට වැටෙනවා භාවනා කුසලයකට වැටෙනවා ඒ කුසල් ශක්තිය නිසා යත්තන්ගේ බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රසාදකාරයක් දෙනවා ඒ වගේම පිළිනො පිළි උදව් කරන ලද සීල දෙනාමත් අපි අපේ ඥාතිනුත් අපි මේ කරන උදාාර පින දැකලා මේ පැත්තට හිත යොමත්වා මේ පැත්තට ඇස යොමත්වා මේ උදාාර කුසලයෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. අප අපටත් මේ කුසලී කාන්තේම වෙනත් පරිභෝගී සම්පත් සඳහා නෙවෙයි අනිවාර්යයෙන් මේ ගෞතම සම්බුද්ධ ධාසනයේදී මේ ආත්මය තුළදීම මේ තණ්හාමාන දුරු කරගෙන ඒ උතුම්මයි ප්‍රෝරය ශාන්තය වදාරන්නද නිවන පිණිස වේවා කියලා අපි සාදුකාරයෙන් දෙමු. එතනින් අපි ධර්ම දේශනාව සාපින් අනුමෝදන් කිරීමේ කටයුතු સમાප්ත කරනවා. අපි තව විනාඩි 45ක පමණ කාලෙකින් නැවතත් මෙතන එකතු වෙනවා. පරියක් භාවනාවක් සඳහා. Thank you.